හැමදෙනාම සාධනාදයක් පවත්වන්න නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අපි හැමදෙනාම ලෞතර බුද්ධ ශාසනයක උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමේ බලාපොරොත්තුවෙන් යුක්තව ඊයේ දවස පුරාම බොහෝ ධර්ම කාරණාවන් සාකච්ඡා කරගන්නට යෙදුනා. ඒ අපි සාකච්ඡා කරගන්නට යෙදුනා වූ ධර්ම කාරණාවන්ම ඇසුරු කරගෙන අපිට පංච උපාදානස්කන්ධයේ ඇත්ත දැකීම පිණිස උපකාර වන සූත්‍ර දේශනාවක කාණ්ඩයක් ඇසුරු කරගෙන අද දවසේ මේ සාකච්ඡාව කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි කල්පනා කරන්නට ඕන අපිට තථාගත සම්මා සම්බුද්ධ ශාසනයක අවබෝධ කළ යුතු චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව අපි ගවේෂණය කරනකොට අපිට වැටහුණු තේරුණු කාරණාව තමයි අපි චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස නම් අපි ගවේෂණය කළ යුත්තේ ලෝකයේ පිළිබඳව ලෝකයේ පිළිබඳව කියලා කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ අපිට ලෝකයේ විදිහට පෙන්වලා දුන්නා පංච උපාදානස්කන්ධේ ලෝකයයි පංච උපාදානස්කන්ධේ හට ගැනීම ලෝකේ හට ගැනීමයි පංච උපාදානස්කන්ධේ Nirodhe ලෝකේ Nirodhayයි පංච උපාදානස්කන්ධේ නිරෝධ කරන පිළිවෙත ලෝක නිරෝධගාමිනී පටිපදාව පිළිවෙත විදිහට ඒ අනුව තව විදිහකට බැලුවොතින් පංච උපාදානස්කන්ධය දුකාර්ය සත්‍ය විදිහටත් පංච උපාදානස්කන්ධේ හට ගැනීම දුක්ඛ සමුදය ආර්ය සත්‍ය විදිහටත් පංච උපාදානස්කන්ධේ නිරෝධය දුක්ඛ නිරෝධාරිය සත්‍ය විදිහටත් පංච පාදානස්කන්ධය නිරෝධ කරන පිළිවෙත දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව විදිහටත් එතනදී අපි පංච පාදානස්කන්ධය පිළිබඳ ඊ දවසේදී විස්තර කරගන්නට යෙදුනා පංච පාදානස්කන්ධයේ එකින් එක උදාහරණ සහිතව අපි කතා කළා පංච උපාදානස්කන්ධ ලෝකේ හට ගැනීම පිළිබඳව අපි සාකච්ඡා කරගත්තා. එතනදී අපිට විශේෂයෙන් අවබෝධ වුණ කාරණාවක් තමයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්මතා ටික පුජ්‍යලයක් නොවන සත්වයක් නොවන හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ අනිත්‍ය වූ ධර්මතා ටිකක් කියලා අපිට අවබෝධ වුණා. තව විදිහකට කිව්වොත් ඒ පංච උපාදානස්කන්ධය අපි අවබෝධ කරගත්තා පවතින ධර්මයක් නෙවෙයි හටගන්න ධර්මයක්. අපි නැවත ඒක උපමාවක් අරගෙන චුට්ටක් මතක් කරගත්තු තෙන් අපි හිතමු අපි ඉස්සරහා අඹ ගෙඩියක් තියනවා කියලා. ඉදිච්ච අඹ ගෙඩියක් තියනවා අපි ඒක දකින්නවයි කියන සිද්ධියට ඇවිල්ලා. මොකද අපි කතා කළා අපි දකින්න අහන දැනෙන දැනගන්න ඔක්කොම පංච උපාදානස්කන්ධයෙන් පිට නෙවෙයි පංච උපාදානස්කන්ධයෙන් පිට කිසිවක් නැති බව අපේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම පංච පාදානස්කන්ධයක්ම ක්‍රියාත්මක කරන බව අපේ ලෝකයේ ලෝකයන් සංඥාව අපිට ඇති කරවන සියලු කාරණාවන් පංච පාදානස්කන්ධයේ තුලින්ම ක්‍රියාත්මක වෙන බව අපි සාකච්ඡා කළා. එහෙනම් අපි එක් උදාහරණයක් විදිහට අඹ ගෙඩියක් දකින්නයි කියන සිද්ධිය තුළ පංච උපාදානස්කන්ධයේ ක්‍රියාකාරීත්වය කුමන විදිහටද සිද්ධ වෙන්නේ කියලා ටිකක් නැවත මතක් කරගමු. දැන් අපිට අඹගෙඩියක් දකින්නවයි කියනකොට අපිට හිතනවා බාහිර අඹගෙඩියක් තියෙනවා ඒ තියෙන අඹගෙඩිය මම කියලා කෙනෙක් විසින් දකිනවා. ඒක හරියි කුමකට සාපේක්ෂවද ඒක හරි? විඥාණයට සාපේක්ෂව විඥාණය තුලින් අපිට පෙන්වන්නෙම තියෙන අඹගෙඩියක් ඉන්න කෙනෙක් විසින් දකින්න විදිහට. එහෙනම් විඥාණයෙන් කවදාකවත් අපිට මේකේ යථාර්ථය පෙන්වන්නේ නැහැ. මොකද විඥාණය කියන්නේ බුද්ධ දේශනාවට අනුකූලවම බැලුවොත් විද්‍යාකාරයෙක් මායාකාරයෙක්. එතකොට මෙන්න මේ මායාකාරය අපිට ඇත්ත ඇති සැටියෙන් පෙන්වනවද? අපිට ඇත්ත ඇති සැටියෙන් මේ මායාකාරය පෙන්වන්නේ නැහැ. අපිට ඇත්ත කියන කාරණාව වහලා බොරුව තමයි මේ විඥානයේ නැමැති මායාකාරය පෙන්වලා දෙන්නේ. ඒ නිසා අපි තෝරගන්න ඕන එළියේ තිබෙන්නා වූ අඹ ගෙඩියක් මම විසින් දකින්වයි කියන කරණාව විඥාණයට අනුකූලව ඇත්තක් වෙන්න පුළුවන්. හැබැයි අපි දකින්න ඕන විඥාණය මායාකාරයක් නම් විඥාකාරයක් නම් විඥාණයට අනුකූලව ඒක ඇත්තක් විදිහට පෙන්වුවට මේ විඥාවක් තමයි අපිට පෙන්වන්නේ කියලා. මේ මායාවක්ම තමයි අපිට පෙන්වන්නේ කියන අවබෝධය අපි ඇති කරගත යුතුයි. ඒ අවබෝධය ඇති කරගන්නට නම් අපි පංච උපාදානස්කන්ධේ පිරිසිඳ දකින්න ඕන. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධේ නුවණෙන් දකින්න ඕන. ඒ දකින්න කොටයි අපිට මේක මේ ආකාර දෙයක් නේද කියලා ඇත්ත තේරෙන්න පටන් ගන්න. එහෙනම් අපි හිතමු හොඳට ඉදිච්ච කහ පාට අඹ ගෙඩියක් මම විසින් දකින්වයි කියන සිද්ධිය කොයි විදියටද පංච උපාදානස්කන්ධය තුලින් දකින්නේ කියලා. මොකද පංච උපාදානස්කන්ධේ හට ගැනීම දුකත් පංච උපාදානස්කන්ධේ කියලා කියන්නේ එහෙමනම් දුක්ඛාර්ය සත්‍යයට එහෙනම් ලෝකයේ ඉන්න අපි හැමෝම ඉන්නේ දුක සමුදයත් තුල. එහෙනම් මෙන්න මේ දුක්ඛ සමුදයත් ගොඩනැගෙන්නේ පංච උපාදානස්කන්ධය තුලින් කියන එක අපි චුට්ටක් කතා බහ කරලා තෝරගමු. අපි එළියේ තියෙන අඹ ගෙඩිය මම විසින් දකින්වයි කියන සිද්ධියේ විඥාන කියලා කියන්නේ මොකද්ද කියලා බලමු. විඥාන විඥාන කියනවා මොකටද විඥාන කියලා කියන්නේ? විඥාන කියලා කියන්නේ අපිට දැනෙන ස්වභාවයට අපි කියනවා විඥාන කියලා. දැන් අපි අඹ ගෙඩියක් දකින්නවයි දකින්නවයි කියලා කිව්වට ඇත්තට මේක හිතට දැනෙන ස්වභාවයක්ද නැද්ද? අඹ ගෙඩියක් දකින්නවයි දකින්නවයි කියලා දැනගන්නේ හිතින්ද නැද්ද? හිතින් දැනගන්නේ. එහෙනම් අඹ ගෙඩියක් එළියේ තියෙන මම විසින් දකිනවා කියන සිද්ධිය දැනගත්තේ හිතෙන්. එහෙනම් මෙන්න මේ සිතින් දැනගන්නා වූ ස්වභාවයට අපි කියනවා විඥාන කියලා කියනවා. සිතින් දැනගන්නා වූ ස්වභාවයට අපි කියනවා විඥාන කියලා කියනවා. එතකොට හොඳට ඉදිලා ඇති මේ අඹ ගෙඩිය රසට ඇති කන්න පුළුවන් කියලා මෙනෙහි වෙන ගතියට අපි කියනවා සංඛාරය කියලා. මේ සංඛාරයේ පිළිබඳව දැනගත්තෙත් කොහෙන්ද? සිතින් දැනගත්තා. එහෙනම් ඒ සිතට දැනිච්ච ස්වභාවයට අපි කියනවා විඥානම කියලා. එහෙනම් සංඛාර ගැන අපි දැනගත්තේ විඥාණයෙන්මයි. එතකොට සංඥාව කියලා කියන්නේ මොකද්ද? අඹ ගෙඩියේ පාට පිළිබඳ, හැඩය පිළිබඳ, සුවඳ පිළිබඳ, රසය පිළිබඳ අපිට දැනෙච්ච ස්වභාවයට අපි කියනවා සංඥා කියලා. සංඥා කියලා. මේ සංඥාව ගැන දැනුනේ සිතටයි. එහෙනම් සිතින් දැනගත්තා වූ ස්වභාවයට අපි නැවත කියන විඥාන කියලා. එතකොට සංඥාව පිළිබඳ දැනගෙන තියන්නේ විඥාණයෙන්මයි. සංඥාව පිළිබඳ දැනගෙන තියන්නේ විඥාණයෙන්මයි. වේදනාව මොකද්ද? අපිට එතකොට හොඳට කන්න පුළුවන් රසයට ඇති කියලා සිහිපත් වෙනකොට අපිට දැනෙන්නේ සැප වේදනාවක්. එතකොට මේ වේදනාව පිළිබඳ දැනුනේත් හිතටමයි ඒ හිතින් දැනගත් ස්වභාවයට අපි කියනවා විඥාන කියලා. එහෙනම් අපිට පැහැදිලි වෙනවා වේදනාව පිළිබඳ දැනගෙන තියන්නේ විඥාණයෙන්මයි. එතකොට රූප කොටසට කුමක්දයි අපිට මේ වේදනා සංඥා සංඛාර ටික විඥාණයෙන් දැනගන්න උපකාර කරනවා රූප කොටස. එතකොට අපි හොඳට කල්පනා කරන්න ඕන ඒකේ තද ගතිය, බුරුල් ගතිය, නේද? වැగిරෙන ගතිය, පැණි ගතියනේ, පැණි වැగిරෙනවා කියලා දැනගත්ත ගතිය. ඒතර පිම්බිලා තියෙන ගතිය, ඒකේ සිසිල්ලෝ උණුසුම් ගතිය කියන මෙන්න මේ ගති ටිකට අපි කියනවා රූපය කියලා. රූපය කියලා. එතකොට මේ රූපය පිළිබඳ දැනුනෙත් සිතටමයි නේද? හිතටමයි දැනන වෙන කොහෙටවත් නෙවෙයි. එනං ඒ හිතින් දැනගත්ත ස්වභාවයටම අපි කියනවා විඥාන කියලා. එහෙම අපි බලනකොට අපිට පැහැදිලි වෙනවා විඥාණය කියලා අපිට අමුතුවෙන් කොහේ හරි තිබිලා අපි යමක් නෙවෙයි තියෙන්නේ රූපේ පිළිබඳ වේදනාව පිළිබඳ සංඥාව පිළිබඳ සංඛාරයේ පිළිබඳ දන්වපු එකට අපි කියනවා විඥාන කියලා. එහෙනම් අපිට පැහැදිලි වෙන්න ඕන රූපය වේදනාව සංඥාව සංඛාරයේ පිළිබඳ දැනගන්න ලැබුණේ විඥානයේ තුලින්ද නැද්ද? විඥානයේ තුලින්මයි. රූපය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සංඛාරය ගැන අපි දැනගත්තේ රූපේ විඥානය තුලින්. එහෙම නැත්නම් තව විදිහකට කිව්වොත් නාම රූප පිළිබඳ දැනගත්තේ විඥානය තුලින්. නාම කිව්වේ මොනවාද? වේදනා සංඥා සංඛාර ටික රූප කිව්වේ රූප කොටසනේ. එහෙනම් නාම රූප පිළිබඳ දැනගත්තේ විඥාණය තුලින්මයි වෙන කොහෙන්වත් නෙවෙයි. එතකොට මේ විඥාණය කියන ධර්මතාවය නැත්තම් අපිට කවදාහක්වත් නාම රූප පිළිබඳ කතා කරන්න පුළුවන් කමක් නැහැ. නාම රූප පිළිබඳ කතා කරන්න පුළුවන් කමක් නැහැ. අපිට තේරෙන්නේ එළියේ තියෙන අඹ ගෙඩිය ඇතුලේ කෙනා විසින් දකින බවටමයි අපිට දැනෙන්නේ. අපිට දැනෙන්නේ. එතකොට අපි කල්පනා කරලා බලන්න ඕන ඒ එළියේ තිබුණා මට පේනවා කියන සිද්ධිය අපිට පෙන්නලා තියෙන්නේ කොහෙන්ද? විඥාණය විඥාණය තුලින් නේද? කවුරු හරි ඉන්නවද විඥාණය දැකපෝ? විඥාණය දැකපු කවුරු හරි ඉන්නවද? නෑ නේද? විඥානේ කවුරුවත් දැකලා නෑ. ඒක දකින්න දෙයක්ද දැනෙන දෙයක්ද? දැනෙන දෙයක් නේද? එහෙනම් විඥාන කියලා කියන්නේ දැනෙන ස්වභාවයකට. දැනෙන කිවම අපිට වටහා ගන්න බැරි නිසා අපි ඊයේ පහසුවට කිව්වා විඥානය කියලා කියන්නේ මේ වගේ බෝලයක් කියලා හිතන්න කිව්වනේ. විඥානය කියන්නේ මෙහෙම බෝලයක් කියලා හිතන්න කිව්වා මේක තෝරගන්න පහසුවට. එතකොට අපිට එළිය අමගෙඩිය ඇතුලේ කෙනා විසින් දකින්වයි කියලා පෙන්වුවේ එහෙමනම් මේ විඥාණය තුලින්ද නැද්ද? විඥාණය තුලින් අපිට පෙන්වුවේ. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන එළිය අඹ ගෙඩියක් දකින කෙනත් කියන දෙපැත්ත එහෙමනම් ගොඩ නැගුවේ මොකක් තුලින්ද විඥාණය තුලින්මයි විඥාණය තුලින්මයි එතකොට ඇත්තටම මෙතන ක්‍රියාත්මක වුණේ විඥානයේ තුලින් දැනගත් නාම රූප දෙකක ක්‍රියාකාරීත්වයක් විඥානයේ තුලින් දැනගත් නාම රූප දෙකක ක්‍රියාකාරීත්වයක් හැබැයි අපිට ඒක විඥානයේ තුලින් පෙන්වලා දුන්නේ මම විසින් අඹගෙඩිය දකින දකින බවට එහෙනම් දැන් අපි කල්පනා කරගන්න ඕන බාහිරයි අභ්‍යන්තරයයි කියන දෙපැත්තම ගොඩ නැගුවේ කොහෙන්ද? විඥාණය විඥානයේ තුලින්. බාහිරයි අභ්‍යන්තරයයි කියන දෙපැත්තම ගොඩ නැගුවේ විඥාණය විඥානයේ තුලින්. එතකොට දැන් අපි කල්පනා කරන්න ඕන විඥාණය කියන ක්‍රියාකාරීත්වේ නැත්තම් විඥානයක් ගොඩ නැගුණේ නැත්තම් අපිට නාම රූපයක් ගැන කතා කරන්න පුළුවන්ද? බෑ නේද? එළියේ තියෙන අවගෙඩිය මම විසින් දැනගත්තයි කියලා දෙපැත්තක් කතා කරන්න නම් විඥානයක් සකස් වෙන්න ඕන. එහෙනම් විඥානය සකස් වුණොත්ද නැද්ද අපිට ඇහැයි රූපයයි ගැන කතා කරන්න වෙන්නේ. ඇහැයි රූපයයි ගැන කතා කරන්න වෙන්නේ විඥානය තුලින්ද නැද්ද? ඇහෙන් රූපේ දකින්නවා කියලා අපිට පෙන්වන්නේ කොහෙන්ද? විඥාණය. මෙන්න මේ අවබෝධය අපිට එන්න ඕන. එතකොට අපි කල්පනා කරන්න ඕන මේ විඥානය කියන ධර්මතාවය තියෙන ධර්මතාවයක්ද හේතු ප්‍රත්‍යයෙන් ගොඩනැගෙන ධර්මතාවයක්ද එහෙනම් විඥානය කියන්නේ අපිට දැනෙන ස්වභාවයටනේ එහෙනම් මේ මොහොතේ අපිට අඹ ගෙඩියක් එළියේ තියෙනවා ඒක මම දකින්නවයි කියලා මේ මොහොතේ දැනගන්නව නේද ඒ දැනගන්න ස්වභාවයට අපි කියනවා විඥාන කියලා එතකොට මේ දැනගත්ත ස්වභාවය කොහෙවත් තිබිලා ආපු එකක්ද නෑ නේද කොහේ හරි තිබිලාවද දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ගල් ගුහාවක දෙයයන් වහන්සේ ළඟ තිබිලාවේ නෑ එහෙනම් මේක මම හැදුවද වෙන කෙනෙක් හැදුවද කවුරුත් මැව්වද නෑ එහෙම මුකුත් උනේ නෑ නාම රූප වලින් තොර විඥානයක් ගොඩනැගෙන විදිහක් නැහැ. එතකොට දැන් කල්පනා කරන්න ඔන්න සිදුවීම විඥානයේ කියන කාරණාවට හේතුව එහෙමනම් නාමයයි රූපයයි. එතකොට නාම රූපයේ කියන කාරණාව අපිට පෙන්නුවේ විඥානයේ තුලින්මයි. එහෙනම් අපිට මේ දෙක අතර සම්බන්ධයක් පේනවා නේ. විඥානයේ කියන එකට හේතු වෙලා තියෙනවා නාම රූප කියන ධර්මතාවය. නාම රූප කියන ධර්මතාවයට හේතු වෙලා තියෙනවා විඥානය කියන ධර්මතාවය. එහෙනම් විඥානයක් නැතිනම් නාම රූපයක් ගැන කතා කරන්න බෑ. නාම රූපයක් නැත්නම් විඥානයක් ගැන කතා කරන්න බෑ. එතකොට විඥානයකින් තොරව එනම් එළිය ඇතුළ කියලා දෙපැත්තක් බිහි වෙන්නේ දෙපැත්තක් බිහි වෙන්නේ නැහැ. එහෙනම් අපි කල්පනා කළ යුතුයි විඥානය කියලා නিত্য වශයෙන් පවතින එක එකකයක් තියනවාද? නැනේ. නාම රූපයට හේතු වෙලා පවතිනවා මිසක් නিত্য වශයෙන් පවතින එක එකකයක් විඥාන කියලා නැහැ. නේද? නාම රූප එහෙමනම් තියනවාද? ඉතින් නාම රූප තියනවා කියන්න බෑ. ඒ මොහොතේ හටගත් විඥානය නිසා නාම රූප ගැන දැනගන්නවා නාම රූප ගැන දැනගන්නවා එහෙනම් මේ නාම රූප කියන එක ඒකකයක් නිශ්චිත වශයෙන් තියෙන විදිහක් නෑ ඇයි මොකද අපි නාම රූප කියලා හඳුනගන්නෙම විඥාණයෙන්ද නැද්ද විඥාණයෙන් එහෙනම් විඥාණයට හේතුව නාම රූපය නාම රූපයට හේතුව විඥාණය දැන් අපි කල්පනා කරලා ගත්තොතින් මේක බුදුරජාණන් වහන්සේ උපමා කළේ මොකටද? බටකොටු මිටි දෙකකට එකිනෙකට හේතු කරපු මේ හේතුව නිසා මේකට මේක හේතු කරපු නිසා අපිට පැවැත්මක් තියනවද නැද්ද? මේ බටකොටු මිටි දෙක හේතු වෙලා තියෙන නිසා මෙහෙම හේතු වුණා කියලා පැවැත්මක් අපිට පෙන්නනවා. මේ පැවැත්ම ගැට ගහලා තියෙන්නේ මේ හේතුවෙන්ද නැද්ද? මේ පැවැත්ම ගැට ගහලා තියෙන්නේ මේ හේතුවෙන් එහෙනම් දැන් අපි කල්පනා කරන්න ඕන විඥාන නාම රූප දෙක එකිනෙකට ගැට ගැහිලා හේතු වෙලා තියෙන නිසා පැවැත්මක් පේනවා වගේ අපිටත් මොකද්ද වෙන්නේ අපිටත් පවතින දෙයක් තියෙනවා පවතින කෙනෙක් ඉන්නවා විදියට තේරෙනවා දැනෙනවා. ඇයි මේ දෙක එකිනෙකට හේතු වෙලාමයි අපිට ලෝකේ ගැන විඥාණයෙන් පෙන්නලා දෙන්නේ. එහෙනම් දැන් අපි කල්පනා කරගත යුතුයි ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්ස උපාදා ඉදන් uppajjati ඉමස්මින් අසති ඉදන් නොහෝති ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති ඒ කිව්වේ මොකද්ද ඉමස්මින් සති ඉදන් හෝති විඥාණය ඇති කල්ලිම නාම රූප වේ ඉමස්මින් ඉමස්ස නිරෝ ඉමස්මින් ඉමස්ස උපාදා ඉදං උප්පජ්ජති එතකොට විඥාන ඉපදුනොත් නාම රූප උපදිනවා නාම රූප ඉපදුනොත් විඥාන ඉපදෙනවා ඉමස්මින් අසති දන්න හෝති මේ නැති කල්හි මෙය නොවේ ඉමස්ස නිරෝධායිදන් නිරුජ්ජති මේ නිරෝධ වුනොත් මෙහෙම දෙකොත් නැහැ එහෙනම් අපිට පැහැදිලි වෙන්න ඕන නিত্য වශයෙන් පවතිනා වූ විඥානයක් හෝ නিত্য වශයෙන් පවතිනා වූ නාම රූපයක් කියලා එකක් තියෙනවා නෙවෙයි මෙතන නිසිත වශයෙන් පවතින රූපයක් හෝ නාමයක් හෝ විඥානයක් තියෙනවා නෙවෙයි එහෙනම් අපිට කියන්න වෙන්නේ කොහොමද හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගෙන නාම රූපයක් සහ විඥානයක ක්‍රියාවලියක් තමයි තියෙන්නේ නේද? ක්‍රියාවලියක් තමයි තියෙන්නේ. එහෙනම් අපි කල්පනා කරලා බැලුවොතින් අපි හොඳට හිතන්න ඕන විඥාන නාම රූප කියන එක හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගෙනවා මිසක් තියෙනවවත් කොහෙවත් තිබිලා එනවවත් නේද? කොහෙවත් තිබිලා එනවවත් කවුරුවත් ගෙනත් තියෙනවවත් කවුරුවත් හදනවවත් නෙවෙයි නේද? ඒ විදිහට නෙවෙයි සිද්ධ වෙන්නේ. එතකොට අපි කල්පනා කරලා බැලුවොත් ඇහැ රූප කියන දෙක තියනවද? ඇහැ රූප කියන දෙක තියනවත් නෙවෙයි ඇහැ රූප කියන දෙක කොහොමද වෙන්නේ? විඥානයේ තුලින් අපිට ඇහැ ගැන රූපේ ගැන දනවනවා. එහෙම නැත්නම් එළියේ රූපේ මම දකින්නයි කියලා දනවනවා. එහෙනම් ඇහැ නිට්ටියද අනිත්‍යද? ඇහැ කියන එක නিত্য වශයෙන් පවතින ආ වූ ධර්මයක් නෙවෙයි. රූපය කියන එක නিত্যද අනිත්‍යද? අනිත්‍යයි. එතකොට දැන් අපි කල්පනා කරලා බැලුවොතින් මේ විදිහට චුට්ටක් හිතන්නකෝ. මේ විදිහට කල්පනා කරන්නකෝ. පංච උපාදානස්කන්ධේ යනු උපාදානය නොවේ. පංච උපාදානස්කන්ධේ යනු උපාදානය නොවේයි. පංච උපාදානස්කන්ධයෙන් බැහැරද නොවේ. මොකද්ද මේ කිව්වේ? පංච උපාදානස්කන්ධේ anu උපාදානය නොවේයි. පංච උපාදානස්කන්ධයෙන් බැහැරද බැහැරද නොවේයි. එතකොට දැන් අපි කල්පනා කරලා බලන්න ඕන පංච උපාදානස්කන්ධය කියන්නේ උපාදානය නොවේ කියනවා පංච උපාදානස්කන්ධයෙන් පිට යමකොත් නෙවෙයි කියනවා. ඒහි චන්දරාගේහි උපාදානයයි. මොකද්ද? ඒහි චන්දරාගේහි උපාදානයයි. එතකොට දැන් මොකද්ද මේ කිව්වේ? උපාදානස්කන්ධය කියන්නේ කියන්නේ උපාදානය කියන්නේ පංච උපාදානස්කන්ධයත් නෙවෙයි ලෝ පංච උපාදානස්කන්ධයෙන් පිට වෙන එකකුත් පිටත් නෙවෙයි ලෝ ඒහි චන්දරාගයයි කියලා කියනවා. එතකොට දැන් මොකද්ද මේ කියන්නේ? අපි තෝරගන්න ඕන. දැන් අපි කල්පනා කරලා බැලුවොතින් අපි හොඳට හිතන්න ඕන අපිට එළිය යමක් තියෙන බවට පෙන්නන මේ ලෝකේ ක්‍රියාකාරීත්වයට අපි කිව්ව මොකක් කියලාද? පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය කියලා. එතකොට පංච උපාදානස්කන්ධය තුලින් නෙවෙයිද එහෙමනම් අපිට රූපය ඇති බවට පෙන්වන්නේ රූපය ඇති බවට පෙන්වන්නේ කොහෙන්ද පංච උපාදානස්කන්ධය තුලින් හැර වෙන කොහෙන්වත් අපිට පෙන්වනවද රූපය ඇති බවට නෑ නේද එහෙනම් රූපය ඇති බවට ගත්තොතින් එතකොට ඇහැ කියන්නේ ඇහැ කියන්නේ චක්කු රූපනේ එළිය රූපය කියන්නේ වර්ණ රූප එහෙනම් එළිය රූපයක් දකින්න මම ඉන්න බවට නේද අපිට පෙන්වන්නේ අපි ඒකේ ඇත්ත දකින්නේ නැතුව ඒකේ ඒ විදිහටම දරාගත්තොතින් අපිට මොකද්ද වෙන්නේ එළියේ තියෙන රූපය මම දකින්නවයි කියලා මුණ ගැහෙනවද නැද්ද මුණ ගැහෙනවා ඒක මුණ ගැස්සුවේ කොහෙන්ද ඒක මුණ ගැස්සුවේ පංච උපාදානස් කන්දේ තුලින් එහෙනම් පංච උපාදානස්කන්ධයෙන් බාහිරද රූපය හම්බුනේ නෑ නේද? පංච උපාදානස්කන්ධයෙන් බාහිරද රූපය හම්බුනේ නැහැ. පංච උපාදානස්කන්ධය තුලින්මයි අපිට රූපය හම්බ වුනේ. එහෙනම් දැන් මේ හම්බෙච්ච රූපය නිසා ඉන්න කෙනා නිසා චන්ද රාගය හට ගන්නවද නැද්ද? එහෙනම් දැන් කැමැත්ත හෝ අකමැත්ත හෝ කැමැති අකමැති නොවි ඉන්න රූපේ හම්බ වෙනවද නැද්ද? හම්බ වෙනවා. එහෙනම් එතකොට උපාදානයේ කිව්වේ පංච උපාදානස්කන්ධයට නෙවෙයි. හැබැයි උපාදානයේ පංච උපාදානස්කන්ධෙන් බාහිරත් නෙවෙයි. ඇයි පංච උපාදානස්කන්ධය තුලින් තමයි රූපේ ඇත මම ඇත කියලා චන්දරාගයට හේතුව ගොඩනගලා දුන්නේ නේද? චන්දරාගය සකස් වෙන තැන බිහි කරලා දුන්නේ. එහෙම නෙවෙයිද? එහෙනම් අපි කල්පනා කරලා බලන්න ඕන පංච උපාදානස්කන්ධයටද උපාදාන උනේ එළියේ රූපේ ඇත මම ඇත කියන දෘෂ්ටිය නිසා ඒ තුලද පුජ්‍යල භාවයෙන් චන්දරාගය ඇති උනේ. ඒ තුල තමයි ආත්ම දෘෂ්ටිය ගොඩනැගිලා චන්දරාගයට එහෙම නැත්නම් කැමැත්තට පුජ්‍යලයා සහ බාහිර ලෝකය කියන දෙක හම්බ වුනේ. දැන් අපි හොඳට තෝරගත යුතුයි එහෙමනම් රූපය කියන්නේ රූප උපාදානස්කන්ධය නෙවෙයි. හැබැයි රූප උපාදානස්කන්ධයෙන් බාහිරත් නෙවෙයි රූපය කියන එක තියෙන්නේ. දැන් අපිට රූපය ඇති බවට පෙන්වන්නේ මොකක් තුලින්ද? පංච උපාදානස්කන්ධය තුලින්. එහෙනම් පංච උපාදානස්කන්ධයෙන් බාහිරද රූපය? නෑනේ. එහෙනම් රූපේ ඇති බවට අපිට පෙන්වලා තියෙන්නේ උපාදානස්කන්ධය තුලින්ම උපාදානස්කන්ධය තුලින්ම තමයි. එහෙනම් රූපේ ඇති බවට ගිහිල්ලා ඇති රූපේටද නැද්ද කෙනා තණ්හා වෙන්නේ. ඇති රූපයක් තියෙන්නත් ඕන කෙනෙක් ඉන්නත් ඕන තණ්හාව තණ්හාව ඇසකස් වෙන්නේ. එහෙනම් තණ්හාව නිදාන වෙලා තියෙන්නේ කොතනද? පංච උපාදානස්කන්ධය ඇත්ත නොදකින්නකම තුලමයි තණ්හාව කියන කාරණාව සකස් වෙන්නේ. තේරුණාද? ඈ? ඉතින් මම මෙතනදී කතා කළේ වෙන මොකුත් නෙවෙයි උපාදානයේ උපාදානයේ කියනවා පංච උපාදානස්කන්ධය නෙවෙයි උපාදානයේ ඔය හාමුදුරුව කියන්නේ බොරුවක් මේ ධර්මයේ තියෙනවා රූපේටයි උපාදාන වෙන්නේ රූපේ උපාදානය රූප උපාදානස්කන්ධයයි වේදනාවේ උපාදානය වේදනා උපාදානස් කන්දයයි සංඥාවේ උපාදානය සංඥා උපාදානස් කන්දයයි සංකාරයේ උපාදානය සංකාර උපාදානස් කන්දයයි විඥානයේ උපාදානය විඥාන උපාදානස් කන්දයයි එහෙනම් උපාදානය කියලා කිව්වේ මේ රූපේට බැඳුනට පස්සේ හැදෙන එකක්නේ ඊට පස්සේ උපාදානය කිව්වේ වේදනා සංඥා සංකාර විඥාණයට බැඳුනට පස්සේ සකස් වෙන එකක්නේ දැන් කල්පනා කරන්නකෝ රූපයට බැඳෙන්න වේදනාවට බැඳෙන්න සංඥාවට බැඳෙන්න සංකාරයට බැඳෙන්න විඥාණයට බැඳෙන්න කොහෙද හිටියේ මේ බැඳෙන එක? දැන් කල්පනා කරන්නකෝ. කොහෙද හිටියේ? දැන් අපි කල්පනා කරලා බැලුවොතින් බැඳෙන කෙනෙක් ඉන්න බව බැඳෙන්න තියෙන දෙයක් තියෙන බව පෙන්නුවේ පංච උපාදානස්කන්ධයෙන් නෙවෙයිද? පංච උපාදානස්කන්ධයෙන් නෙවෙයිද? එහෙනම් පංච උපාදානස්කන්ධයේ ඇත්ත නොදකින තාක්කල් රූපෙත් තියෙනවා බැඳෙන කෙනාත් ඉන්නවා ඒ කෙනා දැන් මොකද කරන්නේ ඒ කෙනා තියෙන රූපේට අපි බැඳෙන්නේ නැතු ඉන්න ඕනේ කියලා මොකක් වෙනවද උපේක්ෂාවටපත් වෙලා මෝහයෙන් යුක්තව කටයුතු කරන තියෙන රූපෙට බැඳෙන්නත් හොඳ නෑ ගැටෙන්නත් හොඳ නෑ කියලා මුලාවටපත් වෙනවා එහෙනම් තියෙන රූපේ මුණ ගස්සන්නේම මොකක් තුලින්ද? පංච උපාදානස්කන්ධය තුලින්. එහෙනම් තියෙන රූපේ සහ ඒ රූපයට බැඳීම තමයි උපාදානය. එතකොට පංච උපාදානස්කන්ධයේ ඇත්ත දකින්නකොට උපාදානෙන් මිදෙනවද නැද්ද? චන්දරාගෙන් මිදෙනවද නැද්ද? චන්දරාගෙන් මිදෙන උපාදානෙන් මිදෙනවා. ඇත්ත නොදකින තාක්කල් මොකක් වෙනවද? ඇත්ත නොදකින තාක්කල් රූපේ තියනවා කෙනා ඉන්නවා චන්දරාගයට හේතුව තියනවා එහෙනම් රූපේ තියනවා නම් කෙනා ඉන්නවා නම් මොකක්ද වෙලා තියෙන්නේ ආයතන උපාදානයේම තමයි තියෙන්නේ අය උපාදානයේම තමයි කියලා කියන්නේ උතන තමයි තණ්හාවෙන් බැඳෙන තැන. එයාට පුළුවන් දැන් මොකක් කරන්නද? ඇලෙන්න හෝ ගැටෙන්න හෝ ওই දෙකෙන්ම මිදිලා උපේක්ෂා වෙන්න පුළුවන් එතකොට මමත්වයෙන් යුක්තව තමයි උපේක්ෂාව ගන්නෙත්. කාම ලෝකයෙන් මිදලා රූප ලෝකෙ පිහිටයි අරූප ලෝකෙ පිහිටයි එතනින් එහාට චතුරාර්ය සත්‍ය දැකලා පංච උපාදානස්කන්ධය ඇත්ත දැකලා දුක ආර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ඔක තෝරගන්න ඕන. පංච උපාදානස්කන්ධය ඇත්ත නොවෙට හෙන තුරුම රූපේ ඇත මම ඇත රූපේ ඇත මම ඇත ඒ නිසා කල්පනා කරන්න දැන් එතකොට කෙනෙක් මට ප්‍රශ්නයක් යොමු කරලා තිබුණා රූපේ නැත්තම් හාමුදුරුවනේ පොල්ලක් කරන් ගැහුවම රිදෙන්නේ කොහොමද මොකද ප්‍රශ්නේ රූපේ නැත්තම් හාමුදුරුවනේ පොල්ලක් කරන් ගැහුවම රෙදෙන්නේ කොහොමද රෙදෙන්නේ කාටද දැන් එතකොට කල්පනා කරන්න වෙනවා ඉතින් රූපය නෑ කියලා කිව්වද? රූපේ නැද්ද? රූපේ තියෙනවා. කොහෙද තියෙන්නේ? පංච උපාදානස්කන්ධය තුල තමයි රූපේ ඇති බවට හම්බ වෙන්නේ. එතකොට පොල්ල හම්බුනේ කාටද? දැන් පොල්ලත් හම්බ වෙලා රූපෙත් හම්බ වෙලා, කියන්නේ පොල්ලත් හම්බ වෙලා ගහන මමත් ඉන්නවා, ගුටි කන කෙනත් ඉන්නවා දැන් ඔක්කොම තියනවද නැද්ද? ඔක්කොම තියනවා. ඔක්කොම තියනවා නම් රෙදෙනවද නැද්ද? දැන් ඔක්කොම තියනවා නම් තියනවනම් රෙදෙනවා. දැන් අපි කල්පනා කරලා ගත්තොත් විඥාණයෙන් තමයි එහෙමනම් අපිට ඇති බවට පෙන්වන්නෙම ඇති බවට පෙන්වන්නෙම එතකොට අපිට මේ ඇති බවට පෙන්නන එක නැති කරන එකක්ද මේ කරන්නේ නෑ ඇති බවට පෙන්නන එක නැති කරන්න නෙමෙයි මේ තියෙන්නේ ඇති බවට පෙන්වන එක නැති කරන්න නෙවෙයි තියෙන්නේ අපිට කරන්න තියෙන්නේ මේ ඇති බවට පෙන්වන එකේ ඇත්ත මොකද්ද කියලා නුවණින් දකින්න තියෙන්නේ ඇත්ත මොකද්ද කියලා නුවණින් දකින්න තියෙන්නේ නැති වුණොත් අපිට මොකද්ද වෙන්නේ පොල්ලෙන් පොල්ලත්තියේ ගුටිත්තියේ රෙදේ ඔක්කොම තියෙනවා ඒ ඔක්කොම තියෙන්නේ මොකක් ඇතුළේද පංච උපාදානස්කන්ධය ඇතුලේ අපිට ඔය ඔක්කොම නාඩගම් ටික තියෙනවා. එහෙනම් දැන් අපි කල්පනා කරන්න ඕන පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ උපාදානයේට නෙවෙයි. පංච උපාදානස්කන්ධයෙන් බැහැරවත් නෙවෙයි. ඔන්න ඕක තෝරගන්න. නැත්තම් අපිට උපාදානය කියන්නේ මොකද්ද කියලා තෝරගන්න බැරි වෙයි. ඔය නැත්තම් අපිට කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් රූපේ උපාදානයේ රූපේ කියලා තියෙනවා හාමුදුරුවනේ. නැත්නම් ඔයත් අන් අහනවා මේ පොඩ්ඩක් බලන්න ඔයත් කියන ධර්මයේ වැරදි. මේ රූපේ උපාදානය රූප උපාදානය කියලා තියෙනවා. වේදනාවේ උපාදානයේ වේදනා උපාදානය කියලා තියෙනවා. සංඥාවේ උපාදානයේ සංඥා උපාදානය කියලා තියෙනවා. සංකාරේ උපාදානයේ සංකාර උපාදානය කියලා තියෙනවා. විඥානයේ උපාදානයේ විඥාන උපාදානයේ කියලා තියෙනවා. එහෙනම් මේ උපාදානස්කන්ධය හැදෙන්නේ ස්කන්ධයට උපාදාන වෙලා තණ්හා වෙලා කියලා කිව්වොතින් උත්තරයක් තියෙන්න ඕනද නැද්ද? උත්තරයක් තියෙන්න ඕන. ඉතින් ඒ නිසයි මේ කාරණාව චුට්ටක් මතු කළේ. එන අවසාන වශයෙන් දැන් අපිට තේරෙන්න ඕන කාරණාව මොකද්ද? තේරෙන්න ඕන කාරණාව එළියේ තියෙන අඹ ගෙඩියක් ඇතුලේ කෙනා විසින් දකින්නවා කියලා පෙන්නලා දුන්නට මෙතන කෙනෙක් ඉඳගෙන තියෙන දෙයක් දකින්නවා නෙවෙයි විඥානය තුලින්ම අපිට නාම රූප ක්‍රියාවලියක් සකස් කරලා ඇති බවට පෙන්නලා දෙනවා එහෙනම් මේ ඇති බවට පෙන්නලා දෙන්නේ ඇති දෙයක්ද ඇති දෙයක් නෙවෙයි එහෙනම් අපි තෝරගත්තා විඥානයේ හෝ නාම රූප කියන්නේ ඇති ධර්මතා නෙවෙයි හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙන ධර්මතා හේතු ප්‍රත්‍යයෙන් ගොඩ නැගෙන ධර්මතාවයක් මිසක ඒක ඇති ධර්මයක් නෙවෙයි කියලා තෝරගන්නවා ඒ තෝරගත් එකට අපි කියනවා පංච උපාදානස්කන්ධය ඇත්ත දැක්කා පංච උපාදානස්කන්ධය ඇත්ත දැක්කා නම් අඹ ගෙඩියක් ඇත මම ඇත ඒක ඇත්තක් කියලා චන්දරාගයටපත් වෙනවද? පත් වෙන්නේ නැහැ. තණ්හාවෙන් බැඳෙන්න තැන හම්බ වෙන්නේ නැහැ. නැත්තම් අපිට මොකද්ද වෙන්නේ අඹ ගෙඩිය ඇත මම ඇත කියලා බලාපොරොත්තුව සකස් වෙනවා කන්න ඕනි කියලා. දැන් මොකද්ද වෙන්නේ කපලා බලනකොට කුණු වෙලා දැන් දුකද සැපද දුකයි එහෙනම් ඒ දුකටපත් කළේ මොකක් නිසාද? පංච උපාදානස්කන්ධය ඇත්ත දැක්කේ නැති නිසා පංච උපාදානස්කන්ධය ඇත්ත දැක්කේ නැති නිසා ඔන්න එහෙමනම් පංච උපාදානස්කන්ධය ඇත්ත දකිනකොට දුරු වෙන්නේ කුමක්ද දුකමයි නිරෝධ වෙන්නේ පංච උපාදානස්කන්ධය ඇත්ත දකින්න එකට අපි කියනවා නිරෝධයත් මාර්ගයත් කියලා මොකක් කියලාද නිරෝධයත් මාර්ගයත් කියලා එහෙනම් ලෝකයේ ලෝකයා තුල පවතින්නේ දුකත් සමුදයක්ද නැද්ද ලෝකය කියලා කියන්නේ දුකටයි සමුදයටයි එතකොට මේ දුකයි සමුදයයි පිළිබඳ දකින නුවණට අපි කියනවා Nirodhayai මාර්ගයයි හැබැයි ලෝකයා දන්නවද මේ දුකයි මේ දුක්ඛ සමුදයයි කියලා ආර්ය සත්‍ය දන්නේ නැහැ පංච උපාදානස්කන්ධයේ දුකයි පංච උපාදානස්කන්ධයේ හට ගැනීම දුකේ හට ගැනීමයි කියන නුවණ ලෝකයට නැ ලෝකයට තියෙන්නේ කොහොමද තියෙන අඹ ගෙඩියට තණ්හා වෙන එක තමයි දුක තියෙන අඹ ගෙඩියට තණ්හා නොවි හිටියානම් දුක නෑ කියන මානසික මට්ටමක් තමයි බොහෝ ශාස්ත්‍රවරු ඉදිරිපත් කළා තිබුණේ හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට මේකේ මුල හොයලා යථාර්ථය පෙන්නවා තියෙන දෙයක් හෝ තියෙන කෙනෙක් ඉන්නවා නෙවෙයි තියෙන දේ තියෙන කෙනා භවට විඥාණය තුලින් මායාවක් පෙන්නලා දෙනවා කියලා අපිට යථාර්ථය පෙන්නවා ඒ යථාර්ථය පෙන්නකොට කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා නෙවෙයි සකස්සුනේම දුකක් බව දකිනකොට නිරෝධ වෙන්නේම දුකක් සකස්සුනේම මෙච්චරකන් ලෝකේ කියලා මොකද්ද දුකයි සමුදයයි දුකයි සමුදයයි ලෝකයේ කියලා කිව්වේ. එහෙනම් දුක සමුදය පිළිබඳ ඥානය පහළ වෙනකොටම නිරෝධ මාර්ගයේ ඥානය අමුතුවෙන් පහළ වෙන්න දෙයක් නෑ මොකද චතුරාර්ය සත්‍ය කියන්නේ ඥානයක් අද දුක අවබෝධ කරලා ඊළඟ ජීවිතේ දුක්ඛ සමුදය අවබෝධ කරලා තවත් ජීවිතයක නිරෝධය අවබෝධ කරලා තවත් ජීවිතයක මාර්ගය අවබෝධ කරනව නෙවෙයි චතුරාර්ය සත්‍ය නුවණ පහළ වීම තුල අපිට අනේ මාර්ගයට අපි අනුගත වෙනවා කියන එක තෝරගන්න ඕන. අනුගත වෙනවා කියන එක අපි තෝරගන්න ඕන. ඉතින් මෙන්න මේ කාරණා ටික තමයි අපිට සරලවම චතුරාර්ය සත්‍යයට පංච උපාදානස්කන්ධයේ ක්‍රියාකාරීත්වය ගලපනවයි කියලා කියන්නේ. එහෙනම් චතුරාර්ය සත්‍යයයි පංච උපාදානස්කන්ධය පිළිබඳ නුවණයි කියලා කියන්නේ දෙකම එකද නැද්ද? දෙකම එකක්. ඇයි චතුරාර්ය සත්‍ය නුවණත් පංච උපාදානස්කන්ධය පිළිබඳ නුවණත් කියලා කියන්නේ දෙකම එකක්මයි. එහෙනම් අපිට තේරෙන්න ඕන මුළු ලෝකෙම දුකයි සමුදයයිද නැද්ද? හටගන්නේම මොකද්ද? දුකයි සමුදයයි. එහෙනම් හටගන්නේම දුකයි සමුදයයි කියන අවබෝධයට අපි කියනවා අවබෝධයට අපි කියනවා Nirodhayat මාර්ගයක් දැයි හටගන්නේම දුකක් කියලා දැක්කා නම් මොකක් වෙනවද දැන දැන අමාරු වෙටෙන්න යන්නේ නෑ හටගන්නේම දුකක් කියලා ප්‍රඥාවෙන් පෙන්නනකොටම අපි කවුරුත් දුකට කැමතිද නෑ දුකට වැටෙන්නේ නෑ Nirodhe මාර්ගය සාක්ෂාත් වෙනවා ඉතින් ඔන්න ඕක අපිට ඊයේ දවසේ ඉඳලා කරපු සාකච්ඡාවල සාරාංශයක් විදිහට අපි ඔළුවේ තියාගන්න ඕන එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ওই ටික ඇහුවාම ඇතිද අපිට බුද්ධ ශාසනය ඇතුලේ භාවනා කරන්න ක්‍රමවේදයක් නැද්ද? අපිට ওই ටික අහලා ඉවර වෙලා ඔතනින් නවත්ත ගත්තම ඇතිද? එහෙම නැත්නම් අපිට බුද්ධ ශාසනය ඇතුලේ භාවනා කරන්න ක්‍රමවේදයක් නැද්ද කියලා. ඉතින් බුද්ධ ශාසනයේ අපිට භාවනාව ගැන බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේ කතා කරලා තියෙනවා භික්ෂුන් වහන්සේලාට භාවනාව පිළිබඳ උපදේශ නිතරම දීලා තියෙනවා. ඉතින් ඒ අනුව අපි අද දවසේදී යම් සූත්‍ර දේශනාවක් ඇසුරු කරගෙන භාවනාව පිළිබඳ යම් කාරණා කිහිපයක් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. සංයුත්ත නිකායේ පහේ ආනාපාන සංයුත්තේ ඒක ධම්ම වග්ගයේ ඒක ධම්ම සූත්‍රය අසුරු කරගෙන තමයි මේ ධර්ම කාරණාවන් අපි චුට්ටක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපිට පෙන්නනවා ඒක ධම්මෝ භික්කවේ භාවිතෝ බහුලීකතෝ මහත්ඵලෝ හෝති මහානිසංසෝ කියලා. මොකද්ද මේ කියන්නේ? මහණෙනි එක් ධර්මයක් තියනවලු ඒ දහම වඩන ලද්දේ බහුල කරන ලද්දේ මහත්ඵල මහානිසංස වේ කියලා කියනවා. මහත්ඵල මහානිසංස වෙනවා කියලා කියනවා. ඇත්තරම අපිට බුද්ධ ශාසනයේ තියෙන මහත්ඵල මොනවාද? සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිහත් කියන ඵල ටික තමයි අපිට මහත්ඵල විදිහට බුද්ධ ශාසනයෙන් ගන්න තියෙන්නේ. ඒ මාර්ගඵලයන්ට යමෙක්පත් වෙනවා නම් ඒකමද නැද්ද අපිට තියෙන මහා ආනිසංශය? ඒකමයි. එහෙමපත් නොවුණයි කියලා ඒක ආනිසංශයක් වෙන්නේ නැද්ද? ආනිසංශයක් වෙන කවදා හෝ ධර්ම මාර්ගයට අපිට ඒක උපකාරයක් වෙනවා. දැන් අපි කල්පනා කළොත් ධර්ම අවබෝධයකින් තොර අපිට විදර්ශනාවටපත් වෙන්න බෑ. ඒ විදර්ශනාව කියලා කියන්නේ මොකද්ද? විදර්ශනාව කියලා කියන්නේ ඇත්තටම ධර්ම අවබෝධයෙන්ම අපි ලෝකයේ ඇත්ත දකින ක්‍රියාවලියට ලෝකයේ ඇත්ත දකින නුවණට ඒක තමයි විදර්ශනා නුවණ. හැබැයි විදර්ශනා නුවණ පහළ නොවිච්ච කෙනෙකුට පවා මතුමත්යේ විදර්ශනා නුවණ වැඩිම පිණිස සමතය කියන එක බොහෝ උපකාරයි කියන එක අපි තෝරගන්න ඕන. එතකොට ඊළඟට අපිට පෙන්වන මොකද්ද ආනාපාන සති කතන් භාවිතාච භික්ඛවේ ආනාපාන සති කතන් බහුලී කතා මහත්ඵලා හෝති මහානිසංස ඉද භික්ඛවේ භික්ඛු අරඤ්‍යගතෝ වා රුකමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියලා දැන් එතනින් එහාට අපිට මේ විස්තරය කරනවා කොහොමද එක් දහමක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ මහත්ඵල මහානිසංස වේ. ඒ කවර දහමක්ද යත් ආනාපාන සතියයි. මොකද්ද? එහෙනම් මේ බුද්ධ ශාසනය අපිට පෙන්නනවා බහුල කරොත් භාවිතා කළොත් මහත්ඵල වෙනවලු මහානිසංස වෙනවලු ආනාපාන සතිය කියන භාවනාව එතකොට අපිට පෙන්නනවා මහණෙනි කෙසේ වඩන ලද මොකද්ද මහණෙනි කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපාන සතිය මහත්ඵල මහානිසංස වේදයත් මොකද්ද කොයි විදිහට වඩන කොයි විදිහට බහුල කරන ආනාපාන සතියද මහත්ඵල මහානිසංස ගෙනල්ලා දෙන්නේ කියලා අපිට විස්තර කරනවා කොහොමද? ඉද භික්කවේ භික්ඛු අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාර ගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුම් කායම් පනිදාය සෝ සතෝව අස්ස සති සසෝව පස්ස සති දැන් අපි කල්පනා කරලා බලන්න ඕන අපිට පෙන්නනවා උජුං කායම් පනිදාය පරිමුඛං සතියෙන් උපට්ඨපෙත්තාසෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති දැන් මේ මොකද්ද කියන්නේ අපිට කියනවා මේ සස්නේහි මහන අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස් ගයකට ගියේ හෝ පලක් බැඳ උඩුකය ඉදිකොට පිහිටුවා සිහිය අභිමුඛ කොට එළවා හිඳි. දැන් මොකද්ද මේ කියන්නේ පළඟක් බැඳගෙන කොන්ද කෙලින් තියාගෙන වාඩි වෙලා ඉන්නවා කියලා කියනවා. කොහෙද වාඩි වෙන්න ඕනි කියලා කියන්නේ අරණ්‍යයකට හරේ හිස්ගේකට හරි රුක් මුලකට හරියයි මේ වගේ තැනකට මේ යන්න කියන්නේ හේතුව මොකද්ද? දැන් අපිට අපේ දුවන හිත දැන් අපි කාමභෝගී ජීවිත ගත කරනකොට අපේ හිත නිතරම තියෙන නීවරණ ධර්මයන්ගෙන් මැඩගෙන්ද නැද තියෙන්නේ නීවරණ ධර්මයන්ගෙන් මැඩගෙන එතකොට දැන් අපිට හිතෙන්න පුළුවන් මේ අරණ කියනකොට මේක අරණ කියන්නේ මේක මේ ආරණ්‍යයකට කැලේකට යන්න නෙවෙයි කියලා අදහසක් හැබැයි අපිට විනය පිටකේ අරණ ගැන විස්තර කරලා තියෙනවා ආරණ්‍යයක් කියන්නේ මොන වගේ තැනක්ද කියන එක ගමේ මිනිස්යන්ගේ කටහඬ ඇහෙන්නේ නැති සීමාවක දුරින් පිහිටපෝ තැනක් විදිහට අපිට ආරණ්‍ය ගැන විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අරණ රණ අරණ කියලා ඉතින් අපිට ඉතින් ඒක කඩන්න ගියොත් එන්න අපිට ප්‍රශ්නයක් එනවා මොකද එන ප්‍රශ්නේ එතකොට අපිට pāli භාෂාවයි සිංහල භාෂාවයි දෙක කවලම් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මෙතන මේ පැහැදිලිවම අපිට කියන්නේ නිස්කලංක පරිසරයකට අපි යන්න ඕන නේද? ඇයි නිස්කලංක පරිසරයකට යන්නේ? අපි නිස්කලංක පරිසරයකට යන්න හේතුව තමයි දැන් අපි කාමභෝගී ජීවිත ගත කරනකොට ඒ පරිසරය තුල අපිට අපේ හිත නිතරම නීවරණයන්ගෙන් මැඩගෙන තියෙන්නේ. දැන් ඔබටම තේරෙනවානේ දැන් මේ වගේ පරිසරයක ඔබ කැලේක හරි තැනක ගල් ගල් වෙනක හරි ඇවිල්ලා නිස්කලංක වුණාට පස්සේ අපිට අර තිබුණු මානසික මට්ටම පොඩ්ඩක් ඈත් වෙලා ගිහිල්ලා යම් සැනසීමක් අපිට දැනෙනවා යම් නිවීමක් නීවරණයන්ගේ සමතයක් අපිට තේරෙනවා අන්න ඒ නිසා තමයි අපිට මේ වගේ තැනකට යන්න කියන්නේ ගිහිල්ලා අපිට කියනවා පළඟක් බැඳ කය ඍජු කරගෙන උඩුකය ඉදිකොට පිහිටවා සිහිය අභිමුඛ කොට එලවා හිඳි සිහිය අභිමුඛ කරගෙන අපි වාඩි වෙන මොකද්ද සිහිය කියලා කිව්වේ දැන් අපි මෙතන වාඩි වෙන්න ඕන දැන් අපිට කියනවා මොකද්ද සිහි ඇතියේම ආස්වාස කෙරෙයි සිහි ඇතියේම පාස්වාස කෙරෙයි දැන් ඇයි අපි මේ ආස්වාස පාස්වාසයට සිහිය පිහිටවන්නේ? හේතුව මොකද්ද? දැන් හැම තැනම දුවන හිතකින් අපිට ධර්මයේ සිහිපත් කරන්න විදර්ශනාවකට එන්න පුළුවන් කමක් නැහැ. හැම තැනම සිහිය දුවන්න ගත්තම මොකද වෙන්නේ? අපිට විදර්ශනා නුවණ පවත්වන්න ක්‍රමයක් නැහැ. දැන් ඒ නිසා අපිට කියනවා අපේ සිහිය කොහෙට ගන්න කියලාද? ආස්වාස ප්‍රාස්වාසයට අපේ සිහිය පවත්වන්න කියලා කියනවා. ආස්වාස ප්‍රාස්වාසයට අපේ සිහිය පවත්වන්න කියලා කියනවා. එතකොට අපිට පෙන්නනවා දීගං වාස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති දීගන්වා දීගන් අස්සසාමීති පජානාති දැන් මේ පජානාති කියලා වචනයක් අපිට තියෙනවානේ දැන් මේ පජානාති කියලා කියන්නේ නිකන් දැනගන්නවා කියන එකද සිහි නුවණින් දැනගන්නවා කියන එකද දැන් අපිට පජානාති කියන වචනේ බොහොම වැදගත් වචනයක් බුද්ධ ශාසනයේ තියෙන පජානාති කියන එක මොකද දැන් අපි ඥානාති සංජානාති විජානාති කියලා වචන ටිකක් තියෙන ඒවා අපි විඥාණයෙන් දැනගන්න ස්වභාවයන් වලට පාවිච්චි කරන වචන. හැබැයි මේ පජානාති කියලා කියන්නේ ප්‍රඥාවෙන් යුත්ව දකින නුවණට ප්‍රඥාවෙන් යුත්ව දකින නුවණටයි අපි පජානාති කියලා කියන්නේ. එතකොට මෙතන දැන් අපිට සාමාන්‍ය දැනගන්නවට වැඩිය දැනගැනීමක් අවශ්‍ය කරනවා. සාමාන්‍ය දැනගන්න එක දැනගන්න ධර්මයේ ඕන ධර්මයේ ඕන නෑ නිකන් වාඩි වෙලා සිහිය පිහිටවගෙන හිටියත් අපිට හුස්ම රැල්ල තුලින් සමතයක් සමතයක් වැඩෙනවා. දැන් මුලින්ම අපිට කියනවා හුස්ම රැල්ලට හිත පිහිටවලා මොකද්ද කරන්න කියන්නේ? ඒ හුස්ම රැල්ල කෙරෙහි සිහිය පීඨවගෙන ඉන්න කියලා කියනවා. සිහිය පිහිටවගෙන ඉන්න කියලා කියනවා. එතකොට මේ සිහිය පිහිටවගෙන ඉන්නකොට අපිට වැටහෙනවා දීගං වාසසන්තෝ දීගං අස්සසාමීති පජානාති දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සම් පස්ස සාමීති පජානාති දැන් අපි එහෙම සිහියෙන් යුක්තව ඒ හුස්ම රැල්ලට එහෙම නැත්නම් හුස්ම කෙරෙහි ආනාපානය කෙරෙහි සිහිය පිහිටවගෙන ඉන්නකොට අපිට හුස්ම රැල්ලෙහි කෙරෙහි සිත පිහිටන්න පටන් ගන්නවා හිත වටපිටාවේ එහෙ මෙහෙ දුවන එක නැවතිලා අපිට ආනාපාන කය පිළිබඳව මනා සිහියක් පිහිටන්න පටන් ගන්නවා හුස්ම රැල්ල කෙරෙහිම අපේ සිහිය පිහිටන්න පටන් ගන්නවා ඒ හුස්ම රැල්ල කෙරෙහිම සිහිය පිහිටනකොට හුස්ම රැල්ල කෙරෙහිම සිහිය පිහිටනකොට අපිට දීර්ඝ වශයෙන් හුස්ම ගන්නවා නම් හුස්ම වැටෙනවා නම් ඒකත් තේරෙනවා එතකොට දීර්ඝ වශයෙන් හුස්ම පහළට යනවා නම් ඒකත් තේරෙනවා. කෙටි වශයෙන් හුස්ම ඉහළට ගන්නවා නම් ඒකත් තේරෙනවා. කෙටි වශයෙන් හුස්ම පහළට හෙළනවා නම් ඒකත් තේරෙනවා. හැබැයි මෙතන අපිට වචනයක් තියෙනවා පජානාති කියලානේ. දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති දැන් පජානාති කියලා කිව්වේ මොකටද? සිහි නුවණින් ප්‍රඥාවෙන් දකින එකටයි පජානාති කියලා කියන්නේ. සිහි නුවණෙන් ප්‍රඥාවෙන් දකින එකටයි පජානාති කියලා කියන්නේ. එහෙනම් දැන් අපිට තේරෙන්න ඕන හුස්ම ගන්නවා දීර්ඝ වශයෙන් දැනෙන්න පුළුවන් කෙනෙකුට කෙනෙකුට කෙටි වශයෙන් දැනෙන්න පුළුවන් කෙනෙකුට මධ්‍යම වශයෙන් හරි දැනෙන්න පුළුවන්. එතකොට මේ කොයි ආකාරයෙන් මේ හුස්ම ගැන දැනුණත් අපි දැන් කල්පනා කරලා බලන්න ඕන මෙන්න මේ ගන්න හුස්ම පිළිබඳව සිහිනුවණින් දකින්න ඕන කොහොමද සිහිනුවණින් දකින්නවා කියලා කියන්නේ දැන් හුස්ම ගන්නවා කියලා අපිට තේරෙන්නේ කොහෙටද දැන් ඔන්න කල්පනා කරන්න දීර්ඝ වශයෙන් හෝ කෙටි වශයෙන් හෝ මධ්‍යම වශයෙන් හෝ දැන් අපි මොකද්ද කරේ අර විසිරුණු හිත සමතේකටපත් කරගත්ත කොහෙටද ගෙනාවේ හුස්ම රැල්ලටම ආනාපාන කයටම අපි දැන් ගෙනාවා එහෙම අරගෙන දැන් අපිට පුළුවන් මේක නුවණින් දකින්න පජානාතිය දීර්ඝ කොට හුස්ම ගන්නවා කියන එකත් දීර්ඝ කොට හුස්ම පිට කරනවා කියන එකත් කෙනෙකුට වැටහෙන්න පුළුවන්. තව කෙනෙකුට ලුහුඩු කොට හුස්ම ගන්නවා ලුහුඩු කොට හුස්ම පිට කරනවා කියන එක දැනෙන්න පුළුවන්. දැන් මෙන්න මේ දැනෙන ස්වභාවය සිහියෙන් බලමුකෝ. නැත්තම් අපි ආයි වැටෙනවා කොහෙටද? නහයක් ඇත හුස්මක් ඇත හුස්ම ගන්න කෙනෙක් ඇත කියන ආත්ම දෘෂ්ටියේ ආය අපි දිගටම පිහිටනවා. හැබැයි එතනට එනකොටම දැන් අපිට ප්‍රඥාව තියෙනවානේ. දැන් අපිට ප්‍රඥාවෙන් දකින්නවා කියලා කියන්නේ පජානාති කියන එක. දැන් අපි මේක ප්‍රඥාවෙන් දකින්න කොහොමද? දීර්ඝ කොට හරි කෙටි විදියට හරි කොයි ආකාරයෙන් හරි හුස්ම ගන්නවා ගන්නවා කියලා දැනෙන්නේ කොහෙටද? ආස්වාස කරනවා කරනවා කියලා දැනෙන්නේ කොතනටද? දැනෙන්නේ හිතටමද නැද්ද? දැනෙන්නේ හිතටද නැද්ද? දැනෙන්නේ සිතටමයි දැනෙන්නේ. එහෙම නැත්නම් විඥාණයෙන් තමයි දැනගන්නේ. විඥාණයෙන් දැනගන්නේ මොකක් නිසාද? අර ස්පර්ශය නිසයි දැනගන්නේ නේ. ස්පර්ශය නිසයි දැනගන්නේ. ස්පර්ශය නිසා අපිට හුස්ම ගන්න බවත් හුස්ම ගන්න නහය දරාගත් කෙනා ඉන්න බවත් බාහිර හුස්ම තියෙන බවත් තියෙන හුස්ම කෙනෙක් ගන්නවා කෙනෙක් පිට කරනවා කියලා තමයි විඥාණයෙන් අපිට දැනුම් දෙන්නේ හැබැයි ප්‍රඥාවෙන් දකිනකොට අපිට තේරෙනවා මොකද්ද මෙතන මේ සම්පූර්ණයෙන්ම කෙනෙක් ජීවත් වෙන බවට කෙනෙක් ජීවත් වෙන බවටත් ජීවත් වෙන කෙනා හුස්ම ගන්න බවටත් විඥාණයෙන් පෙන්වාට නුවණින් දකිනකොට අපිට තේරෙනවා කෙනෙක් හුස්ම ගන්න බව දැනුනේ ඔන්න විඥාණයෙන්ද නැද්ද දැනෙව්වේ විඥාණයෙන් දැනෙව්වා ඒ විඥාණයෙන් අපිට දෙපැත්තක් හැදුවා කොහොමද? නහයක් දරාගත්ත කෙනෙක් ඉන්නවා. එයා එළියේ තියෙන හුස්මක් ගන්නවා පිට කරනවා කියලා මෙන්න මේ විඥාණයෙන් අපිට පෙන්නවා. හැබැයි අපි තෝරගන්නවා කොහොමද? අපි තෝරගන්නවා මෙන්න මේ විඥාණයට මේක දැනෙන්නේ නාසයට හුස්ම රැල්ල ගැටෙන මොහොතේ නේද දැනෙන්නේ ගන්නවා කියලා. ස්පර්ශය නිසා දැනෙන්නේ නේද? ස්පර්ශය නිසා දැනෙන්නේ. හැබැයි මෙතනදී ගන්න එපා නාසය ඇත හුස්ම ඇත කියලා නෙමෙයි මේ කියන්න හදන්නේ. හැබැයි විඥාණයෙන් අපිට තෝරලා දෙන්නෙම කොහොමද? නාසය ඇත හුස්ම ඇත හුස්ම ගන්න කෙනා ඇත හුස්ම පිට කරන කෙනා ඇත දැන් අපිට තේරෙනවා හැබැයි මේ කෙනෙක් ඉඳගෙන හුස්ම ගන්නවා හුස්ම පිට කරනවා නෙවෙයි මෙන්න මේ විඥානයේ නිසාම අපිට මොකද්ද වෙන්නේ නාසය ගැන හුස්ම ගැන දැනගන්න ලැබෙනවා නාසය ගැන හුස්ම ගැන දැනගන්න ලැබෙනවා එතකොට අපි තෝරගන්න ඕන නාසය ගැන දැනගන්න ලැබුණෙත් හුස්ම ගැන දැනගන්න ලැබුණෙත් එහෙම නැත්නම් මෙන්න මේ දෙපැත්ත ගැන අපිට දැනගන්න ලැබුණේ විඥානය තුලින්මයි. මොකක් තුලින්ද? විඥානය තුලින්මයි. එහෙනම් මේ විඥාණයට නාම රූප බැහැ ගැනීම තුලද නැද්ද අපිට මේක දැනගන්න ලැබුණේ? විඥාණය තුලින් දැනගත්තේ නාම රූප දෙකක්ද නැද්ද? එහෙනම් හුස්ම ගන්න කෙනා ඉන්නවා කියන තැන ගොඩ නැගෙන්නේ මොකද්ද? නාම රූප પરම්පරාවක් නාම රූප પરම්පරාවක් කොහොමද එහෙනම් මෙතන විඥාණය මොකද්ද මම විසින් හුස්ම ගන්නවා පිට කරනවා කියලා දැනගත් එකට අපි කියන මොකද්ද විඥාන සංකාරය මොකද්ද මම ඉන්නවාමයි කියලා සංකාරයක් ගොඩනගලා දෙනවද නැද්ද එතනදී ගොඩනගලා දෙනවා හැබැයි මේ ගොඩනගන්නේ නිවර්දි දැක්මෙන්ද නැ විඥානීය දැක්මෙන් නැ ඒකට කිව්ව සංකාර ඒතොර සංඥාව මොකක්ද දෙන්නේ අපිට? හුස්ම රැල්ල පිළිබඳ, නාසය පිළිබඳ සංඥා ටිකක් එනවද නැද්ද? එනවා. එහෙනම් මේක ගැන දැනගත්තේ කොහෙන්ද? විඥාණයෙන්මයි. එතකොට එතකොට දැනෙන මැදිහත් වේදනාවක් වෙන්න පුළුවන් කෙනෙකුට උපේක්ෂා වෙනවන්නේ නේ. ඒතොර මේ වේදනාව ගැන දැනගත්තේ කොහෙන්ද? විඥාණයෙන්මයි. එහෙනම් ස්පර්ශ වෙනකොට තද ගතියක් තියෙනවා, වායෝ ගතියක් තියෙනවා, මෙහෙම දැනෙනවනේ. ඒතර මේ දැනෙන ස්වභාවය දැනගත්තේ කොහෙන්ද? විඥාණයෙන්මයි. එහෙනම් ඔන්න අපිට එළඹ සිටි සිහියට එනවා මොකද්ද? පජානාති බවටපත් වෙනවා දීර්ඝ වශයෙන් හුස්ම ගන්නවා කියන තැනත් දීර්ඝ වශයෙන් හුස්ම හෙලනවා කියන ක්‍රියාවලියත් තුල අපි ඉන්නකොට අපිට තේරෙනවා කෙනෙක් ඉඳගෙන හුස්ම ගන්නවා හුස්ම පිට කරනවා නෙවෙයි මෙතන ආනපාන කියලා නාම රූප ක්‍රියාවලියක් සිද්ධ වෙනවා ආනපාන කියලා ආනපාන කියලා නාම රූප විඥාන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා එහෙනම් කෙනෙක් ඇත නාසයක් ඇත නෙවෙයි හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගෙන නාම රූප විඥාන ක්‍රියාවලියක් නිසා අපිට මොකක් වෙනවද කෙනෙක් ඇති බවට දැනෙනවා විනා හුස්ම අදිනවා කියලා දැනෙනවා විනා හුස්ම ගැන කතා කළෙත් නාසය ගැන කතා කළෙත් විඥානයේ තුලින් සකස් කළා දීපෝ නාම රූපෝස්සේ කියන නුවණ දැන් එළඹ සිටි සියයට එන්න පටන් ගන්නවා එතකොට ඊළඟට අපිට පෙන්නවා මොකද්ද සබ්බ කාය පටිසන්වේදී අස්ස සිස්සා මීති සික්කති සබ්බ කාය පටිසන්වේදී පස්ස සිස්සා මීති සික්කති මොකද්ද මේ පෙන්වන්නේ සබ්බ කාය පටිසන්වේදී කියලා පෙන්නනවා දැන් අපි කල්පනා කරලා බලන්න ඕන අර විදිහට ආස්වාස පාස්වාසය දිහා බලන් ඉන්නකොට අපිට සියලු ආස්වාස ප්‍රාස්වාස කය මනවින් දක්නාසුලුව ආස්වාස කරමි හික්මෙයි සියලු ආස්වාස ප්‍රාස්වාස කය මනවින් දක්නාසුලුව ප්‍රාස්වාස කරමි හික්මෙයි දැන් මොකද්ද මේ කියන්නේ දැන් දකින්නවා මෙයා නුවණින් මොකද්ද ආස්වාස කය ප්‍රාස්වාස කය වෙන මොකක් ගැනවත් නෙවෙයි දකින්නේ මේ ආස්වාස කාය සහ පාස්වාස කාය. දැන් ආස්වාසය කරනවා පාස්වාස කරනවා කියලා කියන්නේ ආනපාන කය කියලා අපිට මේකට කියන්නත් පුළුවන්. මොකද්ද? ආනපාන කය කියලා කියන්නත් පුළුවන්. දැන් අපිට මේ හුස්ම වැටෙන නිසාද නැද්ද? හුස්ම ගන්නවා පිට කරනවා කියලා වැටෙන නිසාද නැද්ද? ගන්න පිට කරන කෙනෙක් ඉන්නවා කියන සංඥාවට එන්නේ එහෙමද නැද්ද? ඒ විදිහයි. ඒ නිසා දැන් මොකද්ද කරන්නේ? නුවණින් මෙයා දකිනා මොකද්ද? මෙන්න මේ ආස්වාසකායේ ප්‍රාස්වාසකායේ මනවින් දක්නාසුලුව ආස්වාස කරමි හික්මෙයි පාස්වාස කරමි හික්මෙයි කියනවා. මොකද්ද මනවින් දකිනවා කියලා කියන්නේ? දැන් යා නුවණින් හොඳට විමර්ශනය කර කරා මනවින් නුවණින් දකිනවා මොකක්ද අර පජානාති කියපු තැන ප්‍රඥාවෙන් දකිමින් සිහිය පිහිටනකොට මේ ආනපානේ කය ගැන හොඳට වැටහෙනවා කොහොමද වැටහෙන්නේ මෙතන සත්වේක් පුජ්‍යලේක් ආත්මයක් ඉඳගෙන හුස්ම ගන්නවවත් පිට කරනවවත් නෙවෙයි විඥාන නාම රූප ක්‍රියාවලියක් නිසා හුස්ම ගන්න බව හුස්ම පිට කරන බව ආස්වාස ප්‍රාස්වාසයක් පවත්නා බවට අපිට දැනගන්න ලැබෙනවා දැනගන්න ලැබෙනවා එහෙනම් යා මේ සකල ආස්වාස ප්‍රාස්වාස කාය කෙරෙහිම මනා සිහි නුවණින් යුත්ව ඒ විදිහට දකිමින් වාසය කරන්න පටන් ගන්නවා එතකොට මොකද්ද වෙන්නේ ඊළඟට පස්සම් භයන් කාය සංඛාරම් අස්ස සිස්සා මේති සික්කති පස්සම් භයන් කාය සංඛාරම් පස්ස සිස්සා මේති සික්කති දැන් අපි කල්පනා කරලා බලන්න ඕන මෙයා මේ විදිහට සිහියෙන් යුත්ව දකිනවා ඊළඟට මෙයා මොකද්ද කරන්නේ කාය සංකාර සංසිඳුවමින් ආස්වාස පාස්වාස කය කෙරෙහි තියෙන කාය සංකාර සංසිඳුවමින් ආස්වාස කරමි හික්මේ කාය සංකාර සංසිඳුවෙමින් ප්‍රාස්වාස කරමි හික්මේ මොකද්ද කාය සංකාර කියලා කිව්වේ පුජ්‍යලේක් විසින් කරන ක්‍රියාවලියක් කියලා තිබුණා නම් දෘෂ්ටිය මොකද්ද පුජ්‍යලේක් විසින් කරන සංකාරයක් මේ හුස්ම ගන්නවයි පිට කරනවයි කියලා කියන්නේ පුජ්‍යලයක් විසින් කරන්නා වූ ක්‍රියාවලියක් කියලා තිබුණා නම් දැන් ඒක මෙයාගෙන් සංසිඳිලා යනවා ඒක සංසිඳිලා යනවා හැබැයි තවත් මේ ආස්වාස ප්‍රාස්වාසයේ කිරීම සිහිය පිහිටවගෙන ඉන්න එක ඇත්ත දකිමින් එහෙම ඉන්නකොට කාලයක් එහෙම ප්‍රගුණ කරගෙන ප්‍රගුණ කරගෙන ඉන්නකොට යාට දැනෙන්න පටන් ගන්නවා කොයි විදිහටද දැනෙන්න පටන් ගන්නවා කාය සංකාර සංසිඳිලා යනවා එයාට දැන් තේරෙනවා මෙතන හුස්මක් ගන්නවා පිට කරනවා නෙවෙයි හුස්මක් ගන්නවා පිට කරනවා නෙවෙයි කෙනෙක් ඉඳගෙන හුස්ම අදිනවා පිට කරනවා නෙවෙයි මෙතන නාම රූප විඥාන ක්‍රියාවලියක් තියෙනවා කියනකොට දැන් යාට ඕලානික වශයෙන් හුස්ම ගන්න පිට කරන කෙනෙක් හිටියයි කියන ස්වභාවයෙන් ඈත් වෙනවා ඉතින් මේකට අපි අර සමහර තැන්වල කියන්නේ හුස්ම නොදෙනී යනවා කියලා. ඒ ඒ අනවබෝධෙන් ඈ හුස්ම නොදෙනී යනවා නෙමෙයි මෙතන වෙන්නේ මොකද්ද? සමතේ වඩනකොට එහෙම වෙන්න පුළුවන්. විදර්ශනා නුවණ නැතුව නුවණින් දකින්නේ නැතුව හුස්ම ගැන විතරක්ම සිහිය පිහිටවනකොට එහෙම මොන හරි වෙන්න පුළුවන්. හැබැයි මෙතනදී දැන් ඇත්තටම වෙනවා මොකද්ද? නුවණින්ම මෙයාගේ කාය සංකාරය සංසිඳනවා. මේක කෙනෙක් ඉඳගෙන කයක් දරාගෙන කරන අදිනවා පිට කරනවා නෙවෙයි එසේ අදින බවට පිට කරන බවට එහෙම නැත්නම් හුස්ම ගන්න බවට පිට කරන බවට පෙන්වන්නෙම මෙන්න මේ නාම රූප විඥාන ක්‍රියාවලියත් තුලින් පමණයි. එතකොට යාට සම්පූර්ණයෙන්ම දැන් නාම රූප විඥානයේ කෙරෙහිම ඒ ක්‍රියාවලියේ කෙරෙහිම සිහිය පිහිටනවා. ඇයි දැන් අපි මේක හුස්ම රැල්ලම ගත්තේ? හුස්ම රැල්ල ගත්තේ ඇයි? හුස්ම රැල්ල පැත්තෙන් එක පැත්තකින් අපිට සමතය වැඩිලා හිතේ තියෙන නීවරණ යටපත් වෙනවා. නීවරණ යටපත් වෙන මනසකින් අපිට සක්කාය දිට්ඨිය දුරු කරගන්න විදර්ශනා නුවණ පැත්තට යොමු කරගන්න මේක වැදගත් වෙන උපකාර වෙනවා. දැන් එනම් මේ හුස්ම ගන්නකොට පිට කරනකොට සම්පූර්ණ ආස්වාස පාස්වාස කාය දැන් මොකද්ද වෙන්නේ කාය සංකාරය සංසිඳිලා යනවා කාය සංකාරය සංසිඳිලා කාම ලෝකේ ඉඳගෙන පුජ්‍යලේක් විසින් හුස්ම ගත්ත පිට කරනවා කියන ඕලාරික කයත් දරාගත් පුජ්‍යලේක් ඉන්නවා කියන මට්ටමින් මෙයා මොකක් වෙනවද මෙයා මිදිලා යනවා එතකොට එතනින් මිදෙනකොට මෙයාට මොකක් වෙනවද පීති පටිසන් වේදී අස්ස සිස්සා මීති සික්කති පීති පටිසන් වේදී පස්ස සිස්සා මීති සික්කති සුඛ පටිසන් වේදී අස්ස සිස්සා මීති සික්කති සුඛ පටිසන් වේදී පස්ස සිස්සා මීති සික්කති මොකද්ද මේ ප්‍රීති සුඛ කියලා කියන්නේ දැන් මේ අපිට ඊළඟට තියෙනවා චිත්ත සංකාර පටිසංවේදී අස්ස සිස්සා මීති සික්කති චිත්ත සංකාර පටිසංවේදී පස්ස සිස්සා මීති සික්කති දැන් කල්පනා කරලා බලන්න මෙතන මේ කතා කරන්නේ දැන් අර ඕලාරික වශයෙන් කාම ලෝකේ පුජ්‍යලයක් ඉඳගෙන හුස්මක් ගන්නවා පිට කරනවා කියන මට්ටමෙන් නිදහස් වෙලා කාය සංකාරයේ සංසිඳනකොටම ඊළඟට මොකද්ද වෙන්නේ? ඊළඟට ප්‍රීතියක් සුඛයක් එන්න පටන් ගන්නවා. මොකද්ද මේ ප්‍රීති කියලා කියන්නේ? කාම ලෝකයෙන් මිදෙනකොට දැන් ඊළඟට පිහිටන්න තියෙන්නේ කොහෙද? ඕලාරික කයෙන් මිදෙනකොටම ඊළඟට කොහෙද පිහිටන්න ගිහිල්ලා? ඕලාරික කයෙන් මිදෙනකොටම බ්‍රහ්මතලවල තමයි පිහිටන්නේ එතකොට මේ සතර ධාන කියලා කියන්නේ සතර ධානයේ ලක්ෂණ හතර කියලා කියන්නේ මොකද්ද? බ්‍රහ්ම ලෝකේ තියෙන බ්‍රහ්ම ලෝකතල රූපී බ්‍රහ්ම ලෝකතල හතරේ තියෙන ලක්ෂණ හතර. ඇත්තටම කිව්වොත් රූපී බ්‍රහ්ම ලෝකතල වලට අදාළ සිත් පහළ වෙන්න පටන් ගන්නවා. දැන් එතකොට මෙන්න මේ ප්‍රීතිය එනකොට මෙයාට තේරෙන්න ඕනේ මොකද්ද? දැන් කල්පනා කරන්නකෝ. ප්‍රීතිය මනවින් දක්නාසුලුව ආස්වාස කරමි හික්මේ ප්‍රීතිය මනවින් දක්නාසුලුව ප්‍රාස්වාස කරමි හික්මේ මොකද්ද කියන්නේ දැන් අර ඕලාරික කාය සංකාරයේ සංසිඳිලා යනකොට ප්‍රීතියක් එනවා හැබැයි මෙයා දන්නවා මේ ප්‍රීතිය කියන කාරණාව දැනෙන්නේ කොහටද? කොහෙට දැනෙන්නේ විඥාණයට මයි දැන් අපිව මේ ප්‍රීතිය අතරමං කරන්නද නැද්ද මේ හදන්නේ? දැන් ප්‍රීතිය තුල අතරමං වෙනවා මේක ඇත්ත දන්නේ නැත්තම් නේද? එතනම පිහිටනවා ඒ ධානයේ පිහිටලා ඒ ධානය වසීකృత කරගෙන වාසය කරන්න පටන් ගන්නවා. එතනින් එහාට විදර්ශනාව කැඩිලා යන්න පුළුවන් මේක ඇත්ත දැක්කේ නැත්තම් දැන් මොකද්ද කරන්නේ? දැන් මේ ප්‍රීතියක් කෙනකොට ආඩම්බර වෙනවද? අනේ මට නම් හරි ප්‍රීතියක් දැනෙනවා කියලා වැඩක් නැහැ. හරි සනීපයි. දැන් මෙහෙම ආඩම්බර වෙනවද? එයා ආඩම්බර වෙන්නේ දැන් එයා දකිනවා කොහොමද? මේ ප්‍රීතියත් අපිට ගෙනල්ලා දෙන්නේ මේක මනවින් දකිනවා. කොහෙන්ද ගෙන මනවින් දකිනවා කියන්නේ ඉතින් මේක ඇත්ත දකිනවා නේද? දැන් මේ ප්‍රීතියක් දැනෙනවා දැනෙනවා කියලා දනවන්නේ විඥානයේ තුලින් ඒ මොහොතේ දැන් ප්‍රීතිය කලින් තිබ්බද? දැන් කොහෙවත් තිබිලාවද නැහැ. කොහෙවත් තිබිලාවද කෙනෙක් හැදුවද නැහැ. වෙන කවුරුවත් හැදුවද ඉබේ සිද්ධ වුණාද නැහැ. මේකත් සකස් වෙන්නේ හේතු ප්‍රත්‍යයෙන්ද නැද? මේකත් සකස් වෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් එයා දකිනවා හේතු ප්‍රත්‍යයෙන් සකස් කරපු විඥාන නාම රූප ක්‍රියාවලියක් කියලා සිහියෙන් දකිනවා. හැබැයි මෙයා දැන් අර අරමුණෙන් එළියට ගන්නවද හිත? නෑ. දැන් ආස්වාස ප්‍රාස්වාසයේ ඇත්ත දකිමින්මයි ඉන්නේ ඈ. ආස්වාස ප්‍රාස්වාසයේ ඇත්ත දකිමින්මයි ඉන්නේ. ඒ ඉන්නකොට තමයි මොකද්ද උනේ? අර ඕලාරික කාය සංකාරයේ සංසිඳිලා ඒත් එක්කම ආව මොකද්ද? ඒත් එක්කම ප්‍රීතිය පැන්නා නේද? ප්‍රීතිය එළියට දැන් එයා මොකද්ද කරන්නේ ඊළඟට සුඛපටි සංවේදී යස්ස සිස්සාමීති සික්කති. දැන් වන්නේ අර විදියට මොකද්ද කරන්නේ? ප්‍රීතිය මොනවට දකින්නකොට නුවණින් මොකක් වෙනවද? ඒකේ පිහිටා සිටින්න විදිහක් නෑ. පිහිටන්න විදිහක් නෑ. විදර්ශනා නුවණින් යුක්තව දකිනවා. පිහිටලා හිටියොත් එතනින් එහාට විදර්ශනා නුවණ වැඩෙන්නේ වැඩෙන්නේ නෑ. ධානයේ වසීකృత වෙයි. ඈ ඒ ප්‍රීතිය වසී කරන්න පුළුවන්. එතකොට දැන් යා කල්පනා එතනින් මිදෙනකොට මොකක් වෙනවද? සුඛපටි සංවේදී අස්ස සිස්සා මීති සික්කති සුඛපටි සංවේදී පස්ස සිස්සා මීති සික්කති දැන් එතකොට ඊළඟට දැනෙනවා මොකද්ද සුඛයක් සුවයක් අප්‍රමාණ සුවයක් දැනෙන්න පටන් ගන්නවා කයෙම හීතල වෙන්න හීතල වෙන්න පුළුවන් එහෙම දැනෙන්න පුළුවන් සුවයක් කියන්නේ 아무තු වෙනසක් නෙනේ හැබැයි දැනෙන්නේ කොහෙටද දැනෙන්නේ හිතට කයට දැනෙනවයි කියලා පෙන්වන්නේ කොහෙන්ද? සිතෙන් ඈ හිතෙන් පෙන්වන්නේ දැන් නුවණ පිහිටනවා ඈ මේ සුඛය ගැන දැන් මෙයාට පිහිටන සුවය මනවින් දක්නාසුලුව සුවය මනවින් දක්නාසුලුව ආස්වාස කරමි හික්මේ සුවය මනවින් දක්නාසුලුව ප්‍රාස්වාස කරමි හික්මේ දැන් මේ සුවය පිළිබඳ මනවින් නුවණින් දකින්නවා මොකද්ද දකින්නේ සුවයක් විදිහට සුවයක් දැනෙනවා කියලා මේ පෙන්නලා දුන්නට මේක කෙනෙකුට දැනෙන එකක් නෙවෙයි පුජ්‍යලේකුට දැනෙන එකක් නෙවෙයි මේක විඥානයේ තුලින් සකස් කරලා දීපෝ හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගලා දීපු නාම රූප પરම්පරාවක් ඔස්සේ නාම රූප ඔස්සේ විද්‍යාමාන කරන දෙයක් මිසක කොහෙවත් තිබිලා එකක්වත් වෙන කවුරුත් හදප එකක්වත් ඉබේ සකස් වෙච්ච එකක්වත් මම විසින් කරගත් එකක්වත් නෙවෙයි හේතු ප්‍රත්‍යයෙන් ගොඩ නගපු ධර්මතාවයක් කියලා නුවණින් දකිනකොට මොකද වෙන්නේ නුවණින් දකිනකොට මෙයාගේ මේ සුඛයෙන් සුඛය තුල පිහිටන්න විදිහක් නැහැ චිත්ත සංකාර පටිසන්වේදී අස්ස සිස්සා මීති සික්කති චිත්ත සංකාර පටිසන්වේදී පස්ස සිස්සා මීති සික්කති දැන් කල්පනා කරලා බලන්න චිත්ත සංකාර පටිසන්වේදී අස්ස සිස්සා මීති සික්කති චිත්ත සංකාර පටිසන්වේදී පස්ස සිස්සා මීති සික්කති දැන් මේක කල්පනා කරන්න මොකද්ද මේ කිව්වේ චිත්ත සංකාර දැන් එයාට කල්පනා කරලා බලන්න මේ ප්‍රීතිය කියන කාරණාව ගැන ඇත්ත දකිනකොට ඊළාට මොකක් වෙනවද? ඈ? මොකද්ද මේ චිත්ත සංකාරය කියලා කියන්නේ? ඈ? දැන් කල්පනා කරලා බලන්න දැන් ප්‍රීති සුඛ යනකොට ඊළඟට මෙයාගේ හිත ඒකාග්‍ර වෙන්න පටන් ගන්නවා හිත ඒකාග්‍ර වෙන්න පටන් ගන්නවා. දැන් ඒකාග්‍ර වෙනකොටත් එයා දකින මොකද්ද මේකත් හිතේම ස්වභාවයක්. දැන් මෙතන අතන මං එන්න තියෙන අවස්ථාව වැඩිද නැද්ද? වැඩි. එයා දකිනවා මේකත් මේ නිවන කියන එක දැනෙන එකක් විඳින කෙනෙක් ඉන්න එකක් නෙවෙයි. මෙහෙම මේ දැනෙනවා නම් මෙන්න මේක දැනෙන්නේ හිතට මයි වෙන කොහෙටවත් නෙවෙයි විඥානය ඔස්සේ සිතින් දැනගන්න ක්‍රියාවලියක් ඒ හිතත් කොහොමද සකස් කරන්නේ? නාම රූප ඔස්සේ සකස් කළා දීපෝ හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගපු හිතක් කියලා නුවණින් දකිනකොට මොකද්ද වෙන්නේ? චිත්ත සංකාරයේ මනවින් දක්නාසුලුව මොකද්ද වෙන්නේ? ඒක නුවණින් දකිමින් දැන් මොකද්ද කරන්නේ? එයාගේ හිත තියෙන්නේ කොහෙද තාම? සිහිය තියෙන්න ඕන කොහෙටද? ආස්වාස ප්‍රාස්වාසයේ ඇත්ත දකින්න තැන තමයි මේ. දැන් ආස්වාස ප්‍රාස්වාසයේ උපයෝගී කරගත්තේ මොකටද? නීවරණ ඔස්සේ දුවන හිත නීවරණ සමතේකටපත් කරගෙන මෙන්න මේ සමත බිම තමයි අපි මේ විදර්ශනා නුවණට හරවගෙන තියෙන්නේ. ඒ සමතේ බිම තමයි අපි විදර්ශනාවට නිමිත්ත කරගෙන තියෙන්නේ දැන් මොකද්ද කරන්නේ චිත්ත සංකාරය පිළිබඳව නුවණින් දක්නාසුළු මෙයා මොකද්ද කරන්නේ ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා එතකොට මෙන්න මෙහෙම ආස්වාස කරන ප්‍රාස්වාස කරනකොට පස්සම් භයං චිත්ත සංකාරං අස්ස සිස්සාමිති සික්කති පස්සම් භයං චිත්ත සංකාරං අස්ස සිස්සාමිති සික්කති පස්සම් භයං චිත්ත සංඛාරම් පස්ස සිස්සා මීති සික්කති චිත්ත සංඛාර සංසිඳුවමින් ආස්වාස කෙරෙහි හික්මේ චිත්ත සංඛාර සංසිඳුවමින් ප්‍රාස්වාස කෙරෙහි හික්මේ දැන් මොකද්ද කියන්නේ දැන් අර හිතෙන් දැනගන්නා වූ ස්වභාවය මොකද කරන්නේ ඒක තුල දැන් මෙයාට පිහිටලා ඉන්න විදිහක් පිහිටලා ඉන්න විදිහක් නෑ දැන් ආයේ ඒකෙන් මිදෙනකොට මොකද වෙන්නේ ආ අර ආස්වාස ප්‍රාස්වාසයේ ඇත්ත දකිමින්ම වාසය කරනවා ඒ චිත්ත සංකාරයේ තියෙන ස්වභාවය දැකලා ඒකෙන් මිදෙනවා එතකොට මොකද්ද වෙන්නේ චිත්ත පටිසන්වේදී අස්ස සිස්සා මීති සික්කති චිත්ත පටිසන්වේදී පස්ස සිස්සා මීති සික්කති දැන් අපි කල්පනා කරලා බලන්න ඕන දැන් මේ චිත්ත සංඛාරයේ සංසිඳවනවා ඊට පස්සේ මොකක් වෙනවද මෙන්න මේ හිත පිළිබඳ මෙයා මොකක් කරනවද නුවණින් යුක්තවම දකිනවා මේ හිතේ ස්වභාවය දැන් සංසිඳිලා යනකොට මේ හිත කියන්නේ මෙවැනි ආකාර දෙයක් මේ හිත කියන්නේ මෙවැනි ආකාර දෙයක් එතකොට යාට තේරෙනවා සිත මනවින් දක්නාසුලු ආස්වාස කිරීමේ හික්මේ සිත මනවින් දක්නාසුලුව ප්‍රාස්වාස කිරීමේ හික්මේ මොකද්ද මේ කියන්නේ මෙයාට මේ හිතේ තියෙන මායාකාරී ස්වභාවය මනාකොට මේ මොහොතේ ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා සැකයක් නැතුව මොකද්ද තේරෙන්නේ මෙතන මේ තියෙන්නෙම හිත විසින් මුලාවටපත් කරලා පුජ්‍යල භාවය ඇති කරලා ඒ තුල රඳවලා අතරමන් කරන එකක් කියලා හිත පිළිබඳ මනාකොටම නුවණින්ම මෙයා දැක ගන්නවා හිතේ තියෙන මායාකාරී ස්වභාවය එයාට මොකද්ද වෙන්නේ හිතේ තියෙන මායාකාරී ස්වභාවය මනාකොටම තේරෙනවා ඉතින් එයා අතහරිනවද අර සිහිනුවන නෑ එයාට ඒක වැඩක් නෑ හිතට දැනෙන මෙන්න මේ හිතේ ගති ස්වභාවයේ ස්වභාවයේ හිත ගොඩනැගෙන ස්වභාවය මනාකොටම දැක ගන්නවා. ඒ දකිමින් එයාර ආස්වාස ප්‍රාස්වාසයේ කියන සමත බිමේ විදර්ශනාව කෙරෙහිම මොකද්ද කරන්නේ? ඒ නාම රූප පරිච්ඡේද ඥානයේ කෙරෙහිම නාම රූප පරිච්ඡේද ඥානයේ මොකද? නාම රූප විඥාන පිළිබඳ ඇත්ත දකින්න එහෙම නැත්නම් එතනේ පංච උපාදානස්කන්ධය ඇත්ත දකින්න. එහෙම නැත්නම් ආස්වාස ප්‍රාස්වාසකයේ ඇත්ත දකින්න නුවණ තුලම පිහිටලා කටයුතු කරනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? අභිප්පමෝදයන් චිත්තං අස්ස සිස්සා නීති සික්කති අභිප්පමෝදයන් චිත්තම් පස්ස සිස්සා නීති සික්කති සමාදාහං චිත්තම් මස්ස සිස්සා මීති සික්කති සමාදාහං චිත්තම් පස්ස සිස්සා මීති සික්කති විමෝචයං චිත්තං අස්ස සිස්සා මීති සික්කති විමෝචයං චිත්තං පස්ස සිස්සා මීති සික්කති දැන් එයා මොකද්ද වෙන්නේ මෙන්න මේ හිත පිළිබඳ මනාව දකින්නකොට මනාව දකින්නකොට එයාට තේරෙනවා මොකද්ද? හිත මේ තියෙන අදිචිත්ත ප්‍රබෝධයකට දැන් මේ හිතපත් වෙලා තියෙන්නේ ඇයි? දැන් එයාගේ කෙලෙස් සංසිඳි සිඳි සංසිඳි යනකොට හිතේ තියෙන නීවරණ ධර්මයන් යටපත් වෙවි යටපත් වෙවි යනකොට හිත මේ උද්දාමයකට පත් වෙලා තමයි තියෙන්නේ. හිත මේ අදිචිත්ත ප්‍රබෝධයකට පත් වෙලා තමයි මේ දැන් තියෙන්නේ. මේකෙන් මිදෙන්න හරියි අමාරුයි. හැබැයි යා මොකද්ද කරන්නේ මේ පිළිබඳවම මේ පිළිබඳ ඇත්ත දකිමින් අරමුණෙහි පිහිටාම මොකද්ද කරන්නේ? අරමුණේ පිහිටන මොකද්ද අරමුණ? ආස්වාස ප්‍රාස්වාසකායෙන් හිත මුදවන්නේ නැහැ. ඒ අරමුණේ මේ සමත බිමේම දැන් විදර්ශනාවට විදර්ශනාවට එනවා. මොකද්ද විදර්ශනාව? ඒ ආනපානකය ඇත්ත දකිනවා. ඒ ඇත්ත දැක දැක ඉන්නකොට තමයි මේ ප්‍රීතිය, සුඛය, ආදි චිත්ත ප්‍රමෝදය මෙන්න මේවා එන්න පටන් ගන්නෙ. ඒනකොට ඒන එකෙත් මොකද්ද කරන්නේ? ඇත්ත දැකලා ඇත්ත දකින්නකොට මේක සංසිඳෙනවා. ඇත්ත දකින්නකොටම ඒක සංසිඳෙනවා. ඒ සංසිඳනකොට නැවත යාට කොතෙන්ට දෙන්න දෙන්නේ? නැවත ආස්වාද ප්‍රාස්වාසයට එනවා. නැවත ආස්වාද ප්‍රාස්වාසයට එනවා. දැන් එයා මොකද්ද කරන්නේ? එයා මෙන්න මේ විදිහට කටයුතු කරගෙන යනකොට එයා මොකද්ද කරන්නේ? අරමුණේම සිත පිහිටලා ආස්වාස ප්‍රාස්කාසයේ හික්මෙනවා. එතකොට එයා මොකද්ද කරන්නේ? සිත මුදවමින් ආස්වාස කරමි හික්මේ. සිත මුදවමින් ප්‍රාස්වාස කරමි හික්මේ. මොකද්ද මේ හිත මුදවනවා කියලා කියන්නේ? දැන් එයා පිහිටන්නේ නෑ අර අදිචිත්ත ප්‍රබෝධයකට පත්විච්ච හිතේ පිහිටලා සිටින්නේ නෑ. ඇයි පිහිටන්න විදියක් නැත්තේ? එයාගේ විදර්ශනා නුවණ දැන් කොතනටද ඇවිල්ලා තියෙන්නේ? ආස්වාස ප්‍රාස්වාසයේ ඇත්ත දකින්න තැනට ඇවිල්ලා. අදිචිත්ත ප්‍රබෝධය ඇතුළේ හිතෙන් කරන සෑම දෙයක් කෙරෙහිම මෙයා මොකද කරන්නේ? මනා නුවණින් යුක්තව හිත පිළිබඳව දකින්නවයි හිතට දැනෙන ප්‍රීතිය සුඛේ ඒකාග්‍රතාවය එතකොට හිතේ දැනෙන ආතිචිත්ත ප්‍රබෝධ ආදී සියල්ල මොකද කරන්නේ හිතට එන සියලු චිත්ත ස්වභාවයේ කෙරෙහි නුවණින් දකිනකොට එතන පිහිටන්න විදිහක් නැහැ දැන් ඔන්නේ ඒ තැන් වලින් හිත මුදවගෙන මොකද කරන්නේ හිත මුදවගෙන අරමුණටම හිත ගේන ආස්වාස ප්‍රාස්වාස කාය තුලම හිත පිහිටනවා එතකොට ඔන්න දැන් මේකේ අවසානයේට අපි එනවා කොහොමද? අනිච්චානුපස්සී අස්ස සිස්සාමි තිසික්කති අනිච්චානුපස්සී පස්ස සිස්සා මීතිසික්කති දැන් මෙන්න මෙයා මෙන්න මෙතන දකිනවා මොකද දකින්නේ අනිච්චානුපස්සී මොකද අනිච්චානුපස්සී කියලා කිව්වේ දැන් මෙන්න මේ අනිත්‍ය පිළිබඳව මෙනෙහි කරමින් තමයි දැන් හුස්ම ගන්න පිට කරන්නේ මොකද අනිත්‍ය කියලා කිව්වේ. දැන් යා දකින්නවා හොඳටම මනාව දැන් අර හිතේ ස්වභාවයන්ගෙන් මිදිලා අරමුණේම පිහිටගෙන ඉන්නකොට දැන් එයාට අනිච්ච සංඥාව වඩ වඩා ප්‍රගුණ වෙන්න පටන් ගන්නවා කොහමද? හුස්ම ගන්න කෙනෙක් නিত্য වශයෙන් ඉන්නවවත් නিত্য වූ හුස්ම රැල්ලක් තියනවවත් නෙවෙයි හේතු ප්‍රත්‍යයෙන් නාම රූප විඥාන ක්‍රියාවලියක් ගොඩනගෙනවා ඒක කොහෙවත් තිබිලා එනවවත් කොහෙටවත් යනවවත් නෙවෙයි දැන් තේරෙනවා මොකද්ද යංකින්චි සමුදේ ධම්මං සබ්බත්තන් නිරෝධ ධම්මන්ති කියන මෙන්න මේ අනිච්ච සංඥාව තුල වඩ වඩා වඩ වඩා නුවණ පිහිටුවමින් අර ආනාපාන කය තුල එහෙම නැත්නම් ඒ සමත බිම තුලම ඉඳගෙන විදර්ශනාව දැන් කරනවා. එතකොට මොකක්ද ඊළඟට වෙන්නේ? නිරෝධානුපස්සී අස්ස සිස්තා මීති සික්කති නිරෝධානුපස්සී පස්ස සිස්සා මීති සික්කති දැන් මෙයාට අර නැවත මම හුස්ම ගන්නවා කියන පුජ්‍යල භාවයේ තුල පිහිටන්නේ නැතුව Nirodhe තුලම පිහිටනවා. මොකද්ද Nirodhe කියලා කියන්නේ? Nirodhe කියන්නේ මොකද්ද? සමුදය පිළිබඳ දකින්න නුවණට අපි කිව්වා <coughs> Nirodhe කියලා. දැන් යා වැටෙන්නේ නැහැ කොතනටද? පුජ්‍යලේ හුස්ම ගන්නවයි කියන තැනටවත් හිතේ උපක්‍රේස වලටවත් අහු වෙන්නේ නැතුව එයා Nirodhe තුලම පිහිටනවා. Nirodha සංඥාව තුලම පිහිටනවා. ඒකේ ඇත්ත මනාව දකිනවා දැන් එයාට පුජ්‍යලයක් ඉඳගෙන හුස්ම ගන්න බවට නෙවෙයි යාට දැන් පේන්නේ මොකද? ආනපානකය නිරෝධ වෙනවා මොකද ආනපානකය නිරෝධ වෙනවා කියලා කියන්නේ? මෙච්චරකම් කෙනෙක් හුස්ම ගත්තා පිට කරනවා කියන තැනක් තිබුණා නම් ඒකේ අනිත්‍ය සංඥාව ප්‍රබලවම වැඩිලා දැන් මොකද වෙන්නේ? එයාට Nirodhayat මාර්ගයත් තුල දැන් Nirodha මාර්ගය තුල තමයි දැන් ආස්වාස ප්‍රාස්වාස කය පවතින්නේ ආස්වාස ප්‍රාස්වාස කියන සමත බිමේ ඉඳලා Nirodhe මාර්ගය තුලට දැන් මෙයා එනවා එනකොට මොකද්ද වෙන්නේ පටිනිස්සග්ගානුපස්සී යස සිස්සා මීති සික්කති පටිනිස්සග්ගානුපස්සී පස්ස සිස්සා මීතිසික්කති ඒවන් භාවිතාකෝ භික්කවේ ආනාපාන සති ඒවන් බහුලී කතා මහත්ඵලා හෝති මහානි සංසාති මොකද්ද මේ කිව්වේ දැන් එයා මෙන්න මේ නිවන අනුවම පටිනිස්සග්ගානුපස්සී කියන්නේ මොකද්ද ලෝකෙට තිබුණු බැඳීමෙන් ලෝකෙට තිබුණා නම් පුජ්‍යලයේ කෙසේන් හුස්ම රැල්ලක් තුල කටයුතු කරනවා කියලා. මේකෙන් මිදිලා මෙයා මොකද්ද කරන්නේ අර Nirodhe තුල කටයුතු කරනවා. වැටෙන්න බැරිද බිමට ඔතන එකපාරටම කෙලෙසයක් ඇවිල්ලා වැටෙන්න පුළුවන්. ඒ නිසා මොකද්ද කරන්න තියෙන්නේ? මේක භාවිතා කරන්න ඕන බහුල කරන්න ඕන එහෙනම් සරලවම කිව්වොත් ආනාපාන සතිය හුස්ම රැල්ල අපි මුලින්ම ප්‍රයෝගික කරගන්නේ මොකක් වෙනුවෙන්ද? සමතය වෙනුවෙන් නීවරණ වලින් යටපත් වෙච්ච අපේ හිත එක්තෙන් කරගන්න එපා. ඇත්තටම මේක එහෙම හේ දුවනකොට gedara දුවනවා, ව්‍යාපාරයට දුවනවා, දරුමල්ලන්ට දුවනවා, ණය ගන්න තැනට දුවනවා, ණය ගෙවන තැනට දුවනවා නේද? හැම තැනම දුවනවා මගුල් ගෙවල් වල දුවනවා නේද? යන්න යන්න තියෙන හැමතැනම දුවන. දැන් මේ දුවනකොට නීවරණ වලින් මැඩගත් හිතකින් අපිට ඇත්තටම මෙවැනි Nirodhayat තුල පිටලා ඉන්න Nirodhayට හිත තියන්න පුළුවන් කමක් නැහැ ඇත්තටම. ඒ නිසා දැන් මොකද්ද කරන්නේ? මෙන්න මේ හුස්ම මෙයා මොකද්ද කරන්නේ? උපයෝගී කරගන්නවා මෙයාගේ දුවන හිත එක්තෙන් කරගන්න නීවරණ වලින් මැඩගත් හිතේ නීවරණ ටික යටපත් කරගෙන ආස්වාස ප්‍රාස්වාස කායට අරගෙන එනවා. ඒ ආස්වාස ප්‍රාස්වාස කායට හිත අරගෙන ඇවිල්ලා ඊට පස්සේ පජානාති බවට පත් කරගන්නවා. මොකද පජානාති කිව්වේ? ආස්වාස ප්‍රාස්වාස කායේ ඇත්ත නුවණින් ඇත්ත ඇති සැටියෙන් දකින්න තැනටපත් කරගන්නවා. හැබැයි ඒ පත් කරගෙන ඉන්නකොට අපිට නොදැනීම අපේ හිත මොකද්ද වෙන්නේ? අපේ හිත විවිධ මට්ටම් වලින් උපක්ලේශ වලින් මැඩ ගන්නවා නේද අපි කතා කළා ප්‍රීතියෙන් සුඛයෙන් අදිචිත්ත ප්‍රමෝදයෙන් අපි මොකද්ද කරන්නේ හිත මැඩ ගන්නවා ඒ මැඩ ගන්නකොට ඒ මැඩ ගන්න හිතේ ඇත්ත අපි දකිනවා විදර්ශනා නුවණින් යුක්තව දකිනවා මේ හිත අපිව මුලා කරන විඥාණයෙන් නාම රූප ක්‍රියාවලියත් තුලින් සකස් කළ දීප එකක් මිසක් මේකේ පිහිට ගන්න ලැබුම් ගන්න නවතින්න තියෙන තෝතැන්නක් නෙවෙයි මේ ප්‍රීතිය විදිහට සුඛයේ විදිහට හිත আদি ප්‍රමෝදයකට ගෙන්නලා අපිව රවට්ටන්න හැදුවට මුලා කරන්න හැදුවට මේක මහා මුලාවක්මයි මේ විඥානේ මායාකාරය අපිව අතරමං කරන්නට හදන තැනක්මයි කියලා විදර්ශනාවට නැවතපත් වෙලා අර ආනාපාන කය පිළිබඳවම ඇත්ත දකිමින්නේ අරමුණේම අපි පිහිටලා කටයුතු කරගෙන යනකොට අනිච්ච සංඥාව මනාකොට ප්‍රගුණ වෙනකොට අනිච්ච ප්‍රගුණ වෙනවා කියලා කියන්නේ Nirodheට Nirodhe සාක්ෂාත් වෙනවා. ඒ Nirodhe සාක්ෂාත් වෙනවා. එතකොට මෙන්න මේ Nirodhe තුලින් යා මොකද කරන්නේ? නිවන කියන කාරණාව Nirodhe කියන්නේ මොකද ඇත්තටම? නිවන. එතකොට නිවන කියන එක විඳිනවද? විඳිනවද? කෙනෙක් විඳිනවනේ අර විඳපු ටික තමයි හිතේ උපක්ලේශ ටික විඳපු ටික තමයි හිතේ උපක්ලේශ ටික. මෙන්න මේක අපි බහුල කරනකොට භාවිතා කරනකොට යම් දවසක මොකක් වෙනවද? යම් මොහොතක අපිට මෙන්න මේකෙන් සම්පූර්ණයෙන් මිදෙන්න අවශ්‍ය කරන නුවණ මේ ආනාපානයෙන්ම සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. රූපේ පරිජානාති බවට පත් වෙන පරිජානාති කියන්නේ මොකද්ද? සම්පූර්ණයෙන්ම මේක පිරිසිඳ දකිනවා. එහෙම දකින්නේ කවුද? රහතන් වහන්සේ කෙනෙක්. එතකොට කෙනෙක් ආන්න පුළුවන් රහතන් වහන්සේගේ ස්වභාවය මොකද්ද හාමුදුරුවනේ කියලා. අහන ප්‍රශ්නෙම වැරදි. ඇයි? රහතන් වහන්සේගේ ස්වභාවය ගැන කියන්නේ රහතන් වහන්සේ පුජ්‍යලයේ නෙවෙයි රහතන් වහන්සේගේ ස්වභාවය ගැන කාටවත් කියන්න බෑ හිතන්නවත් බෑ. රහතන් වහන්සේ මේ වාගේ වෙන්න ඇති. රහතන් වහන්සේ අර වාගේ වෙන්න ඇති කොහොමදම ඉන්නේ? මොකෙන්දම ඉන්නේ? මිම්මක් තියනවාද? එහෙම මයින්න බෑ කාටවත්. එහෙනම් රහතන් වහන්සේගේ ස්වභාවය මේකයි. රහතන් වහන්සේගේ ස්වභාවය අරකයි කියලා මනින්න මිමි දාන්න සීමා මායින් පනවන්න කාටවත් පුළුවන් කමක් නෑ. නිවන ගැන අපිට විඥාණයකින් කියන්න බෑ. විඥාණං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබන්නේද? විඥාණං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං අපිට මතකයි කේවට්ට ගෘහපතියට කේවට්ට සූත්‍රයේ බුදුරජාන් වහන්සේ නිවන ගැන විස්තර කරනවා. විඥාණං අනිදස්සනම් අනන්තං සබ්බතෝ පබං. එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති එත්ත පඨවිච ආපෝ තේජෝ වායෝ නගාදති එත දීගංච රස්සංච අනුන්තුලන් සුභාසුභම් එත දීගංච රස්සංච අනුන්තුලන් සුභාසුභන් මොකද්ද මේ කිව්වේ එත නාමංච රූපංච අසේසං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති නිවන ගැන ප්‍රකාශ කරනවා විඥානං අනිදස්සනම් මේක විඥානයේකෙන් දකින්න බෑ කියනවා. අනන්තං සබ්බතෝපබම් මේකේ අන්ත අන්ත නෑ කියනවා. දැන් අපේ ලෝකේ අන්ත දෙකක් නැද්ද? අන්ත වලට බෑගෙන්ද නැද්ද අපි ඉන්නේ? අතන එකක් තියෙනවා මම ඉන්නවා මම දකින්නවා කියන මමත්වයේ මූලික කරගෙන අන්තවල ඉන්නේ. එතන පටවි ආපෝ තේජෝ වායෝ නගාදති කිසිවක් කිසිවක් නැහැ කියන නිවනේ පටවි ආපෝ තේජෝ වායෝ නිවනේ නෑනේ. ඉතින් ලෝකේනේ අපිට පට ව්‍යාපෝතේ ජෝවාය ඇත කියලා හම්බෙන්නේ කොහෙද? ඒක නිවන කියන්නේ තියෙන තැනක් නෙවෙයිනේ නේ. කොහෙවත් තියනවත් කෙනෙක් විඳිනවත් නෙවෙයි. නිවනේ පට ව්‍යාපෝතේ ජෝවාය කිසිවක් නෑ කියනවා. එත දීගංච රස්සංචානුන් තුලං සුභාසුභම් දිග උස කොට මහත් සුභ අසුභ දේවල් කියලා නිමිති ගන්න දෙයක් නිවනේ නෑ කියනවා. නිවනේ එහෙම විඥානස්ස නිරෝධේන එත්තේ තං උපරුජ්ජති. ඒ කියන්නේ එත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. නාම රූපයන්ගේ උපරෝජනයක් බැස ගැනීමක් සකස් වීමක් නෑ කියනවා විඥානස්ස නිරෝධේන එත්තේ තං උපරුජ්ජති. විඥාණය සකස් නොවන තැනක් කියලා කියනවා නිවන කියන්නේ. එතකොට රහතන් වහන්සේලාට විඥාන තියනවද? ඈ එතකොට ආයි රහතන් වහන්සේ කොහොමද රාහුල හාමුදුරුව කියලා හඳුනාගත්තේ? ඔය වගේ මෝඩ තර්කයක් දාන්න පුළුවන්. එතකොට ඒ රහතන් වහන්සේ කියලා පුජ්‍යලයක් හඳුනාගත්ත එකක්ද විඥාන නාම රූප ක්‍රියාවලියද? විඥාන නාම රූප ක්‍රියාවලිය. රහත්ුනේ විඥාන නාම රූප ක්‍රියාවලියද? දැන් ස්කන්ධ ධර්මතාව ටික රහත් කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් රහතන් වහන්සේව ස්කන්ධ ධර්මතාවයකින් පණවන්න යන්න එපා. රහතන් වහන්සේව දකින්න බෑ කාටවත්. රහතන් වහන්සේ කාටවත් දකින්න බෑ කියලා මම කියනවා. දකින්න පුළුවන්ද? රහතන් වහන්සේ දකින්න බෑ. බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන්ද? දකින්න බෑ. අපි රූපකය දැකගනි. බුදුරජාණන් වහන්සේ දකින්න බෑ. රූපකය බුදුනේ නැහැ. එතකොට රූපකය රහත් වෙන්නේ නැහැ. එතකොට රූපකය හම්බෙන්නේ ලෝකයටමද නැද්ද? රූපකය හම්බෙන්නේ ලෝකයටමයි. ඒ නිසා රහතන් වහන්සේලා ගැන මිම්මක් සීමාවක් පනවන්න තුන් ලෝක ධාතුවේ කොතනකවත් බෑ. ඇයි? රහත් කියන ස්වභාවය තුන් ලෝක ධාතුවට අයිති නැහැ. රහත් කියන ස්වභාවය තුන් ලෝක ධාතුවට අයිති ස්වභාවයක් නොවේයි කියන එක අපි තෝරගන්නට අවශ්‍යයි. එතකොට අපිට ඊළඟට අපි චුට්ටක් බලමු නැවතත් ඔය ආනාපානේ ගැනම අපිට නැවත විස්තර කරන තැනක් තියෙනවා අපිට ආනාපාන මහා සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන පබ්බයෙන් අපිට <clears throat> ආනාපානය ගැන නැවත විස්තර කරලා දීලා තියෙනවා එතනත් අපිට කියනවා කොහමද එතන අපිට කියන්නේ ඔය කාරණාවම එතන අපිට හොඳ උපමාවක් දෙනවා. ආනපානේ අපිට තෝරගන්න උපමාවක් දෙන මොකද්ද දෙන උපමාව? මහන දක්ෂ වූ ලියන වඩුවෙක් හෝ ලියන වඩුවෙක්ගේ අතවැස්සෙක් හෝ දික් වූ හෝ මහත් වූ හෝ බඩුවක් ලියන කල්හි දීර්ඝ කොට කල් ගනිමින් සෙමෙන් අත්පා ආදී අදනේ දීර්ඝ කොට කල් ගනිමින් සෙමින් නදිමි දනි ඉදිකටු කුලා ආදී කුඩා බඩුවක් ලියන කල්හි අත්පා ලුහුඩු කොට ඉක්මනින් අදිනේ ලුහුඩු කොට ඉක්මනින් නදිමි දනි මහණෙනි එසේම මහනතෙම දීර්ඝ කොට ආස්වාස කරනුයේ හෝ දීර්ඝ කොට ආස්වාස කරමි දනි. දීර්ඝ කොට ප්‍රාස්වාස කරුණියේ හෝ දීර්ඝ කොට පාස්වාස කරමි දනි. ඊට පස්සේ ලුහුඩු කොට ආස්වාස කරනුයේ ලුහුඩු කොට පාස්වාස කරමි ආස්වාස කරමි දනි. එතකොට මෙන්න මේක අපිට පෙන්නනවා වඩුවෙක් සරලවම කිව්වොතින් වඩුවෙක් ලී බඩුවක් ලියනකොට දීර්ඝ කොට අත දිගාරින කොටත් කෙටියෙන් අත දිගාරිනකොට කෙටියෙන් කරනකොට මෙහෙම මෙහෙම වේගෙන් කරනවා හිමිහිට එතකොට දීර්ඝ කොට කරනකොට මොකද්ද වෙන්නේ දීර්ඝ වශයෙන් හිමීටද නැද්ද අත් පායන්නේ හිමීට හිමීටමයි අත ගේන්නේ දීර්ඝ එක කියනකොටනේ හැබැයි කෙටි එකක් නම් ඉක්මනින් ඉක්මනින් මෙහෙම ළඟ ළඟ එකක් මේවා කරනවා. එතකොට මෙතන මේ පෙන්වන්නේ අර පජානාති කියලා කොටසක් අපිට පෙන්වන්නේ. දීගං වාස්ස සන්තෝ අස්සසාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ පස්සසාමීති පජානාති රස්සං වා අස්සසන්තෝ අස්සසාමීති පජානාති රස්සං වා පස්සසන්තෝ පස්සසාමීති පජානාති කියලා කොටසක් දීර්ඝ කොට හුස්ම ගන්න එක පිට කරන එක පජානාති සිහියෙන් දකිනවා කියලා හරියට කොහමද? දැන් කල්පනා කරන්නකෝ. දැන් අපිටත් තේරෙනවා වැටහෙනවා දැන් හිමීට අත ගෙනියනකොට මෙහෙට ගෙනියනවානේ නේ. හිමීට දිගට අත මේ පැත්තට ගියනකොට මේ පැත්තට ගේනවා. එතකොට ඒක පිළිබඳ හොඳටම සිහිය තියනවද නැද්ද ලියන වඩුවට? තියෙනවා. අන්න ඒ වගේම අපෙත් මෙන්න මේ ආස්වාසයට ප්‍රාස්වාසයට හිත ගත්තම අපිට තේරෙනවා මුල ඉඳලා අගට එක දිගට හුස්මක් ගන්න කෙනෙක් ඉන්නවා නෙවෙයි ඇයි දැන් මෙතන ලී බඩුවේ මේ කෙරවලේ ඉඳලා මේ කෙරවලට යනකොට මේ කෙරවල තියනවද මේ කෙරවලේ නෑනේ මේ කෙරවල මේ කෙරවලේ නැහැ එතකොට මේ මෙතන දැන් අපි හිතමුකෝ ලිය මේ කෙළවලට ලියලා අනිත් පැත්තට ගන්නකොට මේ කෙරවලේ කලින් තිබ්බ පොත්ත ගැලවිලාද නැද්ද? කලින් තිබ්බ පොත්ත ගැලවිලා එතනට කවදාකවත් ආයෙන්න ආයෙන්න බෑ ඒක ගැලවිලා අයින් වෙලා ඒක එතන එතනම ගැලවි ගැලවි යනවද නැද්ද? ඒක එතන එතනම ගැලවි ගැලවි යනවා. එහෙනම් අපි දකින්න ඕන මේ හුස්ම ගන්න ඒකාකාරී සත්වයක් ඉන්නවා පිට කරන ඒකාකාරී සත්වයක් ඉන්නවා නෙවෙයි අපි මේ මොහොතේදී ස්පර්ශ ප්‍රත්‍යයෙන් මොකද්ද වෙන්නේ? නාම රූප විඥාන ක්‍රියාවලියක් ගොඩනගෙනවා. එහෙනම් ගත්ත හුස්ම කවදාකවත් ගත්ත කෙනා පිට කරනවා නෙවෙයි. එයි දැන් අර ලී බඩුවේ කවදාකවත් මෙහෙට ගාලා ගියාට පස්සේ ආයි මෙහෙට එනකොට අතුල්ලන්න පුළුවන් ඒ ලී පතුර උඩ. හැබැයි ඒ පතුර ගැලවිලා ගැලවිලා ගිහිල්ලා ඉවරයි. ගැලවිලා ගිහිල්ලා ඉවරයි. අන්න ඒ වගේ අපි තෝරගන්න ඕන පුජ්‍යලේ කුස්ම ඇදලා පිට කරන නේ ගත්ත කෙනෙක් හිටියා නෙවෙයි පිට කරන්න. එහෙනම් ඒකාකාරී සත්වයේ පුජ්‍යලේ ඉඳගෙන මේ ක්‍රියාවලිය කරනවා නෙවෙයි මේ ක්‍රියාවලිය කරනවා නෙවෙයි අපිට තේරෙන්න ඕන මොකද අපිට මේක වැරදි කියන්න බෑ මොකද අපිට එතන වචනයක් තියෙනවා මොකද්ද පජා නාති පජානාති කියන්නේ නිකන් දකින්න එකක් නෙවෙයි නුවණින් දකින්න එකක් නිකන් අපිට ඕනම කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඕනේ ඕනම කෙනෙකුට හුස්ම දිහා බලාගෙන සමතයක් වඩලා ධානවලට සමාදින්න පුළුවන්. හැබැයි විදර්ශනානුවණින් අනිච්ච සංඥාව දැකලා මොකද වෙන්නේ? විරාගානුපස්සී බවටපත් වෙන්න පුළුවන් කමක් නෑ පජානාති උනේ නැත්තම් සිහියෙන් දැක්කේ නැත්තම් මුලින්ම හුස්ම අපි මොකටද ගෙනාවේ? මුලින්ම අපි ගෙනාවේ සමතේට ඊට පස්සේ අපි මොකද්ද කළේ විදර්ශනාවට ගෙනාවා. එතකොට ඇයි අපිට මේ බුදුරජාණන් වහන්සේ උපමාව දුන්නේ? තව තවත් අපිට මේක ගැන පැහැදිලි කරගන්න අවශ්‍ය නිසා තමයි මේ උපමාව දුන්නේ. ඒ නිසා වඩුවා සීය පිටලා තියෙනා වගේම ලීබඩුවේනේ. ලීබඩුවේ එතකොට එයාට තව තේරෙනවද නැද්ද මෙතන උසයි මෙතන තව ගෑවෙන්න ඕන කියලා? තේරෙනවනේ. ඒ වගේම අපිටත් තේරෙනවා මොකද්ද? මෙතන අපේ දුර්වලයි මෙතන පුජ්‍යල භාවයට වැටෙනා මේතන අපි විදර්ශනා කරගන්න ඕන මේතන ගැන තව අපි සිහිය පිහිටවන්න ඕන කියලා නුවණත් අපිට තේරෙනවා අඩුපාඩු මොකද්ද කියලා වැටහෙන්න පටන් ගන්නවා තේරෙන්න පටන් ගන්නවා අපි අහුවෙන තැන දැනෙන්න පටන් ගන්නවා අර මං වගේ දෝෂේ කොතනද කියලා තේරෙන්න පටන් ගන්න. ඉතින් මෙන්න මේ ටික තමයි අපිට භාවනාව විදිහට මේ ආනාපාන සූත්‍රයේ පෙන්වන්නේ ඇයි මේ ආනාපානේ මේ තරම් වැදගත් ආනාපානේ මේ තරම් වැදගත් ඇයි ආනාපාන සතිය මේ තරම් වැදගත් වෙන්න හේතුව මොකද්ද මේ ආනාපාන සතිය මේ තරම්ම වැදගත් වෙන්න හේතුව තමයි බෝසතාණන් වහන්සේ පවා බුද්ධත්වයට පත් වෙන මොහොතේ වඩමින් හිටියේ මොකද්ද ආනාපාන සතිය ඉතින් මේ ආනාපාන සතිය ඒ තරම්ම ඕනම කෙනෙකුට ඕනම කෙනෙකුට මොකද්ද ඊතා ඉක්මනින් ඵල ප්‍රයෝජන ගන්න පුළුවන් භාවනාවක්. ඒතකොට අනිත් භාවනා තියෙනවා තව තියෙනවා. ඒතකොට අපිට හතර ඉරියව්වෙන්ම සතර සතිපට්ඨානි භාවනා ගැන විස්තර කරනවා. ඉතින් මම ඒ භාවනාවන් පිළිබඳ මේ වැඩසටහනේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ නැහැ දීර්ඝ වශයෙන්. හැබැයි අපිට තේරෙන්න ඕන ඒ පිළිබඳවත් අපිට කතා කිරීම අවශ්‍යයි ඉදිරියේදී මොකද අපිට එදිනදා ජීවිතයේදී බොහොම ප්‍රයෝජනවත් වෙනවා මේ කායගත සතියේ තියෙන භාවනා විශේෂයෙන්ම ඉරියාපත භාවනාව එහෙම අපිට ගොඩාක් වැදගත් වෙනවා මේ ධර්මකාරණා ඉස්සරහට එදිනදා ජීවිතයේදී අපි කරගෙන යනකොට එතකොට අපි කල්පනා කරන්න ඕන ඉරියාපත භාවනාවෙත් අපිට කරන්න තියෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි අවසානෙට මේ කයේ ක්‍රියාකාරීත්වයට හිත පිහිටවගෙන අපි ඒක ගැන චුට්ටක් බලමු කායානුපස්සනාවේ කොටසට ඇවිල්ලා එතන අපිට තියෙනවා ඉරියාපත පබ්බේ කියලා පුනච පරම් භික්කවේ භික්කෝ ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති එතනක් තියෙනවද නැද්ද පජානාති කියලා වචනයක් තියෙනවා තිතෝ වා තිතෝම් හීති පජානාති දැන් එතකොට දැන් අපි කල්පනා කරලා බලන්න මේ පජානාති පජානාති කියන වචනේ එතන පුරාවටම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි හිතන්න ඕනේ මේ පජානාති පජානාති කියන්නේ නිකන් යන යාමනාවක් නෙවෙයි. පජානාති කියන වචනේ සිහිය පෙරටු කොටමයි තියෙන්නේ. චතුරාර්ය සත්‍ය නුවණ පෙරටු කොටමයි තියෙන්නේ නාම රූප පරිච්ඡේද ඥානය පෙරටු කරගෙනමයි තියෙන්නේ. දැන් අපි කල්පනා කරලා බලන්න ඕන මෙතන මම සිංහලෙන් තියෙන ටික පොඩ්ඩක් කියවන්නම් තවද අනෙකක් කියමි යෝගාවචර මහනතෙම යන්නේ හෝ යෙමි පරමාර්ථ වශයෙන් යන්නේක් නැතෙයිද යෙමි පහළ වූ සිතින් ඉපිද කය පුරා පැතිර ගිය වායු ධාතු වේගයෙන් නූ රූකඩේ චලනයේම ඇතැයි දනි සිටියේ හෝ සිටිමී වෙයි සිටිමී යන සිතින් ඉපිද කය පුරා පැතිර ගිය වායු වේගයෙන් රූකයේ චලනයේ විශේෂයක් වූ සිටිමී නැමැති ඉරියව්වම ඇතැයි දනි වැදහොනේ දැන් ඒතර මෙහෙම කියනකොට සමහරට මේ වචන තේරෙන එකක් නැහැ. එතන කියන්නේ යනකොට අපිට යන බව දැනෙන්නේ කයේ හැපෙන වායෝ ධාතුව නිසා නේද? එතන කියන්නේ කොහොමද? වායෝ දැන් කය පුරා වායෝ ධාතුව විහිදී යන නිසා තමයි අපිට යන බව දැනෙන්නේ. යන බව දැනෙන්නේ. එතකොට එතන යා සිහියෙන් දකිනවා කොහොමද මේ යනවා කියන තැන. යනවා කියලා තේරෙන්නේ කොහෙටද? කොහෙට තේරෙන්නේ? හිතටමයි දැනෙන්නේ විඥාණයටමයි දැනෙන්නේ. එතකොට කයක් දරාගත්ත කෙනෙක් ඇවිදගෙන යනවා කියලා නේද තේරෙන්නේ. කයක් දරාගත්ත කෙනෙක් ඇවිදගෙන යනවා. එතකොට එතන අපිට ඇත්තටම තියෙන්නේ මොකද්ද? එතන විඥාණයෙන් එක දැනගන්නවා. එතන සංකාරය මොකද්ද? මම විසින් තමයි ඇවිදින්නේ. එතන සංඥා මොනවාද? සංඥාව තමයි කකුල ගෙනියනවා කියන සංඥාව උස්සනවා කියන සංඥා මෙහෙම සංඥා ටිකක් තියෙනවද නැද්ද? තබනවා කියන සංඥාව මෙහෙම තියෙනවනේ. ඊපස්සේ වායෝ ධාතුව තුලින් වදින සංඥාව මේ ටික තියෙනවා. ඒතර රූප කියන්නේ මොකද්ද? රූපේ තියෙන බවට තද විදිහට ඊට පස්සේ වායෝ ධාතුවෙන් විහිදිලා ගිහිල්ලා අපිට රූපේ තියෙන බවට දැනෙනවනේ නේ. මේකට කියන රූප කියලා. එතකොට ඇත්තටම රූපය ගැන වේදනාව ගැන සංඥාව ගැන සංකාරය ගැන දැනගත්තේ කොහෙන්ද? විඥාණය තුළින්ම. එහෙනම් කෙනෙක් කැවිදින බවට ලෝකයේ කෙනෙක් කැවිදින බවට ගොඩනගන්නේ කොහෙන්ද? විඥාණය තුළින්. එහෙනම් අපි තෝරගන්න ඕනේ මෙතන කෙනෙක් ඇවිදිනවා නෙවෙයි සත්ව පුජ්‍යල ආත්මයක් යනවා නෙවෙයි මොකද්ද ක්‍රියාකාරීත්වය? විඥාණය තුළින් ගොඩනගපු නාම රූප ක්‍රියාවලියක් මිසක් හේතු ප්‍රත්‍යයෙන් සකස් කරපු ධර්මතාවයක් මිසක් කෙනෙක් යනවා කියලා නැති ස්වභාවයක් ඇති බවට විද්‍යාමාන කරනවා මිසක් මේකේ අතාර්ථයේ හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගපෝ විඥාන නාම රූප ක්‍රියාවලියක් බව දකිමින් තමයි මෙයා මොකද කරන්නේ ඉරියව් පවත්වන්නේ ඇවිදිනකොට හිටන් ඉන්නකොට හැරෙනකොට බලනකොට ඉඳ ගන්නකොට එතකොට දැන් අපිට අනිත් අයත් යනවා වාගේ පේනවනේ. Taman ළඟ බලනවා. Tamanගේ පුජ්‍යලභාවය නැති කරන්න. හැබැයි අනුන් දිහා බලනකොට පුජ්‍යලභාවය ඇතිවෙනවා දැන් තව තව ඉන්නවා කියලා. අපි හිතනවා එතකොට එතනත් මේ වගේම ක්‍රියාවලියක් මිසක එතනක් තියන්නේ මේ වගේම ක්‍රියාවලියක් කියලා දකිනව නේද? එතනක් තියන්නේ මේ වගේම ක්‍රියාවලියක් කියලා අපි මොකද්ද කරන්නේ? පුජ්‍යලේව සත්වයෝ ඉන්නවා කියන ඝන සංඥාවෙන් මිදෙන තැනට නුවණ පිහිටව ගන්නවා. නැත්තම් මේ අනුන්ගේ හිත දකින්න බෑ අපිට. අපේ හිතින් නේද එතන පුජ්‍යලයක් ඉන්න බවට පෙන්වන්නේ. අපේ පංච උපාදානස්කන්ධයෙන් නෙවෙයිද පෙන්වන්නේ. අන්න ඒ නිසා අපි මොකද්ද කරන්නේ? එතන පුජ්‍යල සත්වයක් ඉන්නව නෙවෙයි කියලා මේ වගේම ක්‍රියාකාරීත්වයක්මයි තියෙන්නේ කියලා නුවණින් දකිනවා. නුවණෙන් දකිනවා. හැබැයි අපිට එතන කෙනෙක් හම්බෙනවා නෙවෙයි ඈ කෙනෙක්ගේ ක්‍රියාකාරීත්වයක් නෙවෙයි දැන් Taman තුල දන්නවනේ මෙහෙම එකක් වෙන්නේ කියලා. එහෙනම් මගේ අම්මා තාත්තා දුව පුතා අසල්වාසීන් කියන තැනත් ඔය වගේම ක්‍රියාවලියක් මිසක් එතනත් මේ කෙනෙක් ඉඳගෙන ඇවිදිනවා නෙවෙයි කියන නුවණ පීඨනවා. එහෙනම් දැන් අපි කල්පනා කළ යුතුයි කෑමේදීද බීමේදීද ඒමේදීද යන හැමතැනදීම සිද්ධ වෙන්නේ මේකමද නැද? මේක. ඉතින් ඒ නිසා දැන් අපි කැමතිනේ භාවනා කරන්න නේද? අපි භාවනා කරන්න හරි කැමතිනේ නේ. භාවනා පන්තියක් කිව්වොත් සෑහෙන්න දෙනෙක් එනවා. හැබැයි ඉතින් බුද්ධ ශාසනයේ භාවනාවක් නැහැ. මං කියනකොට තමන් කරන භාවනාවක් නැහැ. මම දැන් වචන ටිකක් කියනවා. ඔය ඇත්තත් ඔතන ඉඳගෙන ඇස් දෙක පියාගෙන ඒක ආයි කියවන එක භාවනාවද? මේක භාවනාව නෙවෙයි. එහෙම පුළුවන් අපිට නැවත නැවත ධර්මයේ සිහි කරවන්න. එහෙම පුළුවන් ක්‍රමයක් තියෙනවා මොකද්ද? නැවත නැවත ධර්මය මෙනෙහි කරන්න පුළුවන්. නැවත නැවත ධර්මය මෙනෙහි කරන්න පුළුවන් ඇස අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා සිහිපත් කරනකොට අර ධර්මතාවය මෙනෙහි වෙලා එනවා. ඒක නෙවෙයි අපි කළ යුත්තේ. දැන් අපි අරණකටනේ ඇවිල්ලා තියෙන්නේ. අරණකටනේ ඇවිල්ලා තියෙන්නේ. රුක්මලුත් තියනවා නේද? එතකොට දැන් අපි කල යුත්තේ මොකද්ද? අපේ ජීවිතේ භාවනා කළාම නැතුව ඇති සමහරු සමහර විට. සමහර විට ආනාපානේ වඩලා ඇති. හැබැයි ආනාපානේ වඩලා තියෙන්නේ සමහර විට කොහමද? ප්‍රඥාවෙන් දැකලා නෙවෙයි අනිච්ච සංඥාවෙන් විරාගානුපස්සී නිරෝධානුපස්සී වෙන්ට නෙවෙයි අපි වඩලා ඇත්තේ කොහමද? සමතයක් විදියට ප්‍රගුණ කළා ඇති. එහෙම ප්‍රගුණ කළා තියෙනවා නම් ඒකත් වැදගත් නැද්ද? ඒක වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා අපි මුලින්ම ආනාපානේ ප්‍රගුණ කළ යුත්තේ කොහොමද? ආනාපානේ කොහොමද ප්‍රගුණ කළ යුත්තේ? සමතේ විදිහට අපි මොකද්ද කරන්නේ? දුවන හිත, විසිරුණු හිත ආනාපානය තුලට ගේන්න ඕන. ආනාපාන කය තුල පිහිටවන්න ඕන. ඒ තුලින් තමයි අපි විදර්ශනාවට යන්න ඕනේ කියන කාරණාව තමයි මේ සූත්‍ර දේශනාව තුලත් අපිට විස්තර කරලා දීලා තියෙන්නේ. ඒ නිසා හුස්ම රැල්ලෙන් නිවන් දකින්න බෑ කියන එක හරි. ඉතින් හුස්ම හුස්මෙන් නිවන් දකින්න බෑනේ නේ. හුස්ම දිහා බලන් හිටියත් නිවන් දකින්නවද? නෑ. නිකන්ද බලන් ඉන්නේ නෑ. ඉස්සල්ලාම අපි හුස්ම දිහා බලන්නේ මොකටද? සමතේට ගේන්න ඉනිමගක් කරගන්න විදර්ශනාවට ඉනිමගක් කරගන්න ඊට පස්සේ අපි ඒක දිහා නිකන්ද බලන්නේ නෑ නේද ඊට පස්සේ අපි ඒක දිහා බලන්නේ සිහියෙන් යුක්තවද නැද්ද සිහියෙන් යුක්තවද නැද්ද එතකොට කෙනෙක් අහන්න පුළුවන් හාමුදුරනේ මට නම් දනිස්කයක් කුමයි ඒ නිසා මට නම් පළඟ බඳින්න බෑ කොන්ද කෙලින් කරගෙන වැඩි වෙලාවක් ඉන්න බෑ හේතුවක් ගහන්නද කියලා. නේද? ඉතින් ඒක මෙහෙමයි. ඉතින් ඇයි මේ කය කෙලින් තියාගන්න කියන්නේ? නැත්තම් දැන් හුස්ම කයත් ප්‍රකටව දැනෙන්නේ එතකොට. තව තියෙනවා ඇයි මේ කය කෙලින් කරගන්න කියන්නේ? නැත්තම් සතියක් භාවනාව වඩනකොට කොන්දේ අමාරු හැදිලා මොකක් වෙනවද? වැරදි ඉරියව් පවත්තලා භාවනාව එතනින්ම නවතී නේද? ඊට පස්සේ කොන්දට පත්තු බඳින්න තමයි යන්න වෙන්නේ. අපිට පහසුයි කියලා හිතුණාට මෙහෙම දෙකට නැමිලා ඉන්න එක ඒක ඒ වෙලාවට විතරයි ඊට පස්සේ මොකක් වෙනවද? දීර්ඝ කාලීනව භාවනා වරු කරන්න බෑ. කොන්ද කෙලින් තියාගෙන ඉන්න එක අපිට මුලින් අමාරුයි කියලා දැනුණාට භාවනාව වැඩෙනකොට මොකද වෙන්නේ? අපිට භාවනාව වැඩෙනකොට මොකක් වෙනවද? ඒක සාමාන්‍යකරණය වෙලා ඒක පහසු මිරියව බවට පත් වෙනවා. ඉතින් එතකොට තේරෙනවා අපි ජීවිතේ කොයිතරම් භාවනා වඩලා දිනවද කියලා නේද? චුට්ටක් පැය භාගයක් විතර ඉන්නකොට තේරෙයි මේ බුද්ධ ශාසනයට අවතීර්ණ වෙන එක ලේසි නෑ කියලා නේද? ඉතින් අර මුලින්ම ඇත්තටම අපි හුරු කරලා තියෙන්නේ ක්ලේශ ධර්මත් එක්ක අපි සංයෝජනේ වෙවි නේද? ඒ නීවරණ වලින් මැඩගත් පරිසරයක් තුල කටයුතු කරන්නේ. ඒ නිසා අපි හොඳට හිතන්න ඕන අපිට අනිවාර්යෙන්ම විදර්ශනා නුවණ අවශ්‍යයි ආනපානයේ අවසානයේ දක්වා නියම ප්‍රයෝජන ගන්න. දැන් හාමුදුරනේ අර යන්තම් තමයි අපිට මේක තේරෙන්නේ තාම තේරෙන්නේ නැහැ කියලා තේරෙන හිතනවා නම් කමන්නේයි භාවනා කරන්නයි ඒ හුස්ම රැල්ලේ හිත පිහිටවගෙන සමතේ වඩන්න ඕන. මොකද හේතුව ඒ සමතේ වඩනකොට නීවරණ ටික යටපත් වෙනවා. නීවරණ යටපත් වෙනකොට හිත සමාහිත වෙනවා. සමාහිත වෙච්ච හිතකින් ධර්ම අවබෝධය පහසු කරවනවා. ඉතින් ඒ නිසා අතාරින්න ඕනිද? නැහැ. එහෙනම් භාවනාව කියන එක නොවැදගත් එකක්ද වැදගත් එකක්ද? වැදගත් වැදගත් දෙයක්. එතකොට අපි කල්පනා කරන්න ඕන අපි එදිනදා ජීවිතය තුළ කටයුතු කරන අතරතුර ඉරියාපත භාවනාව බොහොම වැදගත් වෙනවා. ඉතින් එතකොට ඒ අතරතුර අනිවාර්යයෙන්ම අපි මෙවැනි ආනාපාන සතිය වගේ භාවනාවක් හුරු කරනවා නම් අපිට ඉක්මනින්ම අපිට පුළුවන් මේ බුද්ධ ශාසනය ලබන්න තියෙන මහත්ඵල මහානිසංස ලං කරගන්න. මහත්ඵල මහානිසංසයන්ට පත් වෙන්න. ඉතින් ඒ නිසා අපි නිකම්ම නිකං එකපාරටම හිතුමතේ අපේ සෝවාන් වුණා, සකු르දාගාමි වුණා, අනාගාමි වුණා, අරිහත් වුණා, දැන් හරි කියලා ඉන්නේ නැතුව අපි මොකද්ද කරන්න ඕන? අපි මේ චතුරාර්ය සත්‍ය පංච උපාදානස්කන්ධයේ ඇත්ත දකින අතරතුරම භාවනාව පුරුදු කරන්නේ හිතේ සමතෙන් තොරව අපිට විදර්ශනාවක් වඩන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා මේ ධර්ම සාකච්ඡා මාලාවේ මේ ධර්ම වැඩසටහන් මාලාවේ මම භාවනාවටත් වැඩි හරියක් ඉඩ දීලා තියෙනවා මොකද අපි භාවනාව ප්‍රායෝගිකව අනිවාර්යයෙන්ම ප්‍රගුණ කරන්න ඕන මොකද භාවනාව ප්‍රායෝගිකවම ප්‍රගුණ කළේ නැත්නම් අපිට පුළුවන් කමක් නැහැ ඒ භාවනාවේ තුලින් Tamanට වරදින තැන් ගැටලු ඇතිවෙන තැන් එතකොට ඒව සාකච්ඡා කරගෙන ඒ භාවනාව ඉදිරියට අපි දියුණු කරගෙන එහෙම නැත්නම් භාවනාව ප්‍රගුණ කරගෙන විදර්ශනා නුවණ දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයට යන ගමනක් නේ නේද? ඒ නිසා අපි ඒක බොහොම දැනුවත් භාවයෙන් යුක්තව කරගෙන යන්න ඕන. ඉතින් ඒ නිසා අපි අද දවසේ මේ සාකච්ඡා කරපු ධර්මකාරණා තුල මට හිතෙනවා සමහර විට අපි භාවනාවට වාඩි වුණාට පස්සේ හිතෙන්න පුළුවන් ඇතම් කෙනෙකුට මට තවම මේ ධර්මකාරණා තේරුම් නැහැනේ. ඒ නිසා මට තාම භාවනාව සුදුසු වෙන්නේ නැහැනේ කියලා. ඉතින් එහෙම එකක් නැහැ. සමතේ දියුණු කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. මොකද සමතේ වැඩෙන්න වැඩෙන්න තමයි අපේ ජීවිතය තුළ අපිට ධර්ම අවබෝධය පහසු කරන්නේ. ඉතින් ඒ නිසා භාවනාව ප්‍රගුණ කිරීම කියන කාරණාව ඉතා වැදගත් දෙයක් බවට අපේ ජීවිතේ පත් වෙනවා. එහෙනම් අපිට මේ බුද්ධ ශාසනයේ වටිනම කාර්යය මොකද්ද? වටිනම කාර්යය මොකද්ද? ඈ ආන පාණය ආනපානය කියන්නේ මොකද්ද? වටිනම කාර්යය වටිනම කාර්යය මොකද්ද? පංච උපාදානස්කන්ධයේ ඇත්ත ඇති සැටියෙන් දැකීම පංච උපාදානස්කන්ධය ඇත්ත ඇති සැටියෙන් දැකීම ඒක එක පියවරක් විදිහට තමයි අපි ආනාපාන සතිය වඩන්නේ ආනාපාන සතියත් ප්‍රයෝජනෙට ගන්නෙ එතකොට අපි කල්පනා කරන්න ඕන දැන් අපි ඊ අර ලබු ගෙඩියක් ගැන කතා කරානේ නේ ලබු ගෙඩියක තොইলයක් ගැන කතා කරානේ එතකොට ඒ ලබු ගෙඩියේ තොইলය කියලා කතා කළේ වෙන මොකුත් නෙවෙයි. හොඳට තෝරගන්න මම ඒ ලබු ගෙඩියට උපමා කළේ විඥාණය. ලබු ගෙඩියට උපමා කළේ විඥාණය. ලබු ගෙඩිය ඇතුලේ නටන තොইলයට උපමා කළේ නාම රූප. මොකද අපිට බාහිර තියෙන ගැටේ තමයි විඥාණය. බාහිර තියෙන ගැටේ තමයි විඥාන නාම රූප අතර තියෙන ගැටේ. එතකොට අභ්‍යන්තරයේ තියෙන ගැටේ තමයි නාම රූප දෙක. එහෙනම් නාම රූප දෙක මේ තොইলේ නටන්නේ විඥානයේ පිහිටෙන්ද නැද්ද? විඥානයේ පිහිටෙන්ද නැද්ද? විඥානයේ පිහිටෙන් තමයි එමනම් මේ නාම රූප දෙක මේ තොইলේ නටන්නේ. මොකද්ද තොইলේ කියලා කිව්වේ? දැන් කල්පනා කරන්නකෝ විඥාණයට බැහැගත් අපි විඥාණයට මැදිවිච්ච ලෝක සත්වයා මොකද්ද කරන්නේ? නාම රූප දෙක ගැට ගහලා දෙනකොට එයාට හම්බ වෙන මොකද්ද? එළියේ පවතිනවා එකක් ඇතුලේ කෙනෙක් ඉන්නවා කියලා. හැබැයි මේක තියෙන්නේ ලබු කැටේ ඇතුලේද නැද්ද? ලබු ගෙඩිය ඇතුලේ. එහෙම නැත්නම් විඥාණය තුලින් තමයි එළිය ඇතුළ කියන දෙපැත්ත ભેදේ හදලා අපිට පෙන්වන්නේ. එහෙනම් මේ විඥානයේ ඇතුලේ විඥානයේ මායාකාරයා අපිට බෙරේ තමයි ගහන්නේ. බෙරයක් තමයි ගහන්නේ. ତර විඥානයේ මායාකාරයා ඇතුලේ බෙරකාරයෝ දාලා බෙර වාදනය කරනකොට අපි මොකද්ද කරන්නේ? නාම රූපය කියන දෙක නටනවා. එහෙම නැත්නම් මොකද්ද මේ කරන්නේ? එළිය ලෝකයක් තියෙනවා. ඇතුලේ මං ඉන්නවා. හැබැයි ලබු ගෙඩිය ඇතුලේද නැද්ද? ලවගෙඩිය ඇතුලේ නම් විඥානයේ ඇතුලේ තමයි ඔබට එහෙමනම් ඉර හඳ තාරකා ගස් ගල් එතකොට හිතන්න එපා මේ විඥාන කියන්නේ ගෝලයක් කියලා මම මේක මේ උපමා කළේ තෝර ගැනීමේ පහසුවට එහෙනම් දැන් මොකද්ද කරන්නේ ඉර හඳ තාරකා ගස් ගල් වලින් පිරිච්ච ලෝකේ තියනවා මගේ අම්මා තාත්තා දුව පුතා රැකියාව විවාහ විච්ච දූ දරුව කියන ලෝකයට බැහැගෙන අපි මොකද්ද කරන්නේ? විඥානේ මායාකාරයා ගහනවා ගැහිල්ලක් පද අපි නටනව නැටිල්ලක් කොහොමද නටන්නේ? අනේ මන් ලොකු ගයක් හදා ගන්න ඕන ඒක මෙහෙම මෙහෙම කරන්න ඕන අනුන්ට පේන්න මෙහෙම හදන්න ඕන අනේ අපෝයි අරයා මෙහෙම එකක් නටනවා මාත් මෙහෙම නැටිල්ලක් නටන්න ඕනේ කියලා මොකද්ද කරන්නේ? ගහන ගහන පදයට දැන් නටනවා නේද? මගේ දරුවා අර දරුවා නම් අරක පාසලට යවනවා අර පාසලේ නටවනවා මාත් දැන් එහෙටම ගෙනියලා නටවන්න ඕනි කියලා නට නටා පුදුම තොইলයක් තමයි නටන්නේ නේද? ඉතින් මේක නට නටා නට නටා ඉන්නකොට මහා වැස්සකට තමයි මේ අහුවෙන්නේ. මොකද වැස්ස? මහා කෙලෙස් වැස්සකට දැන් මේ කෙලස් වැස්සෙන් වැහැල වැහැල වැහැල මොකද්ද වෙන්නේ වතුර පිරීලා මේ ලබු කැටේ ගහගෙන ගහගෙන කාණු දිගේ කුණු ගොඩන් අස්සෙන් කුණු කාණු දිගේ දැන් යනවනේ කෙලස් ගඟේ පාවි පාවි පාවි ගිහිල්ලා මහා කෙලෙස් සාගරයකට වැටෙනවා මහා කෙලෙස් සාගරයට වැටෙනවා තොයිලෙනම් ඉවරයක් සාගරයට වැටෙන්න වැටෙන්න මොකද වෙන්නේ? තොইল වේගය වැඩි වෙනවා. තොইল රැලි නැංගි නැංගි ඇයි ඉතින් අර සාගරයට වැටුණාට පස්සේ රැලි උඩින් ගහ ගහ මහා වේගෙන් යනවා. දැන් අවසානට මොකද වෙන්නේ? මහා මොහොතට වැටුණාට පස්සේ මහා මාළුවෙක් ඇවිල්ලා ගිල ගන්න මාර කටට වැටෙනවා කෙලස් ගොඩක් ඔස්සේ. දැන් මේ වැටිච්ච වැටිල්ලෙන් නිදහස් වෙන්න නම් මහා සාගරයෙන් මේ මාළුවා ගොඩ ගහන්නත් ඕන මාළුවා ගොඩ ගහන්නත් ඕන මාළුවාගේ බඩ පලන්නත් ඕන ඒ මොනොත් තමයි ලබ්බ එළියට එන්නේ ඒ මොනොත් තමයි ලබු ගෙඩිය පළුවම මොකද වෙන්නේ මායාකාරයාගේ මායාව ඉවරයි ඇත්ත දකින්නවා හිර වෙලා මෙච්චරකම් නට නටා හිටියේ කියලා තේරෙන්න පටන් ගන්නවා එහෙනම් අපි අපේ ජීවිතේ දැන් තේරුම් ගන්න ඕන මොකද්ද? මේ විඥාණය නැති දෙයක් ඇති බවට ගොඩනගලා නාම රූප තුලින් දෙපැත්තක් හදලා පුජ්‍යල භාවේක අපිව අතරමන් කළා නේද තියෙන්නේ ඇති දෙයක් ඉන්න කෙනෙක් විදියට පෙන්වන සෑම තැනකම තියෙන්නේ විඥානයේ උගුල නේද මේ උගලට නම් අපිපත් වුණොත් මොකක් වෙනවද කියලා වැඩක් නැහැ. ඒ අහුනේ දුකකට මයි. එහෙනම් ඔන්න අපි චතුරාර්ය සත්‍ය නුවණින් දැක්කා. එළිය තියෙන දේ ඇතුළේ කෙනා දකින්වයි කියලා පෙන්නන තැනම ගොඩ නැගෙන්නේ පංච උපාදානස් කන්ද ලෝකය. එහෙනම් මේ පංච උපාදානස්කන්ධය කියේ මොකද්ද? දුකද නැද්ද? දුකමයි ඒ හටගත්තේ දුකේ හට ගැනීමමයි. ඒ දකින නුවණට අපි කිව්වා Nirodhayat මාර්ගයත් සාක්ෂාත් කරන නුවණ. හේරන් Nirodha මාර්ගය කියලා කිව්වේ තියෙන රූපයක්, තියෙන වේදනාවක්, තියෙන සංඥාවක්, තියෙන සංකාරයක්, තියෙන විඥානයක් නැති කරන එකද නැහැ. ඇති බවට පෙන්වන්නේ පංච උපාදානස්කන්ධය තුලෙන් එනම් ඇති බවට පෙන්වාට එතන මොකද්ද ඇති දෙයක් නෙවෙයි හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගපු ධර්මතාවයක්මයි කියලා නුවණින් දකින්න ඕන. මෙන්න මේ නුවණ තමයි චතුරාර්ය සත්‍ය ඥානය දුක්ඛේ ඥානම් දුක්ඛ සමුදය ඥානම් දුක්ඛ නිරෝධේ ඥානම් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානම් එහෙනම් සමුදේ වේ දකින්නවා කියන්නේ ඔතනටමයි සමුදේ වේ දකින්නවා කියන්නේ ඇති වෙවි නැති වෙනවා දකින්න එකක් නෙවෙයි ඇතිවිච්ච තැන ඇත්ත දකින්නවා පච්චුප්පන්නංච යේ ධම්මං තත්ත තත්ත විපස්සති මෙන්න මේක දකින්නවා එහෙනම් ඔන්න දැන් අපි මොකද්ද කරන්නේ අද ඉඳලා දකින්නකොටම අපි මෙනෙහි කරගන්නේ මොකද්ද? අල්ලපු gedara වැටේ හොඳ මොකද්ද තියන්නේ? මල් ගහක් තියෙනවා මල් හැදිලා අපේ වැටෙත් මේක හදන්න ඕන දැන් ඔය දැක්කේ සැපයක්ද දුකක්ද එහෙනම් හටගත්තේ මොතන දුකක් ඒ දුකක් කිව්වේ හටගත්තේම පංච උපාදානස් කන්දයක් කියලා දැක්කොත් නම් ඔතනින් මිදෙයි ඈ දැක්කේ නැත්තම් මොකද්ද වෙන්නේ ඔතනින් එහාට කොයි විදිහටද මේක ගන්නෙ ගිහිල්ලා ඉල්ලනවද හොරෙන් අතු කෑල්ලක් රෑ වෙලා හවස් වෙලා කපාගෙන එනවද කියලා තීරණය කරන්න පටන් ගන්නේ නේද? එතකොට දැන් හිතේ හාමුදුරනේ එහෙනම් අපි එදිනදා කටයුතු කොහොමද කරගන්නේ? කොහොමද කරගන්නේ? අපි බලන්න ඕන අපි ජීවත් විය යුත්තේ මොකටද කියලා. අපි මොකටද ජීවත් වෙන්න ඕන? ඈ? චතුරාර්ය සත්‍ය අවබෝධයට එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධයට ජීවත් වෙනවයි කියලා අපේ ගෙදර මල පෙරේත ගුහාවක් බවට පත් කරන්න ඕනිද? මකුණු දැලක් දැක්කා. දුකක්මයි තියෙන්නේ. දැක්කා යෝක කඩලා මොකටද? දැන් ගෙදර සම්පූර්ණයෙන් දූවිලි වහලා ගුහ බාන්න දිහා බලනවා. බලනකොට අපි හිතනවා කොහොමද? ඕක දුකක්මයි හටගත්තේ. ওই ටික පිහින්න හොඳ නෑ. ටික කාලයක් යනකොට මල පෙරේතයන්ට පදිංචි වෙන්න පෙරේත ගුහාවක් බවට ගෙදර පත් වේ. දැන් එහෙම කරගන්න ඕන. නැහැ. දැන් විහාරස්ථානවල රහතන් වහන්සේලා වැඩ හිටපු තැන් මල පෙරේත ගුහා වගේද තිබුණේ? නෑ බොහොම සුද්ධ පවිත්‍ර කරගෙන පිරිසුදුවට ප්‍රියමනාප විදිහට තියාගත්තද නැද්ද? තියාගත්ත. ඇයි මේ ටික තියාගන්නේ? ඉතින් ওই ටික තියාගත්තේ නැත්නම් කායිකවත් රෝග පීඩාවලටපත් වෙයි මානසික සැහැල්ලුවක් නැති වෙලා යයි. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්න ඕන යමක් ප්‍රියමනාපයට පිරිසිදුවට තියාගන්නවා කියන එක කෙලෙස්. මේක ඇත්ත දැකලා ඒක කළ යුතුයිද නැද්ද පැවැත්මට? පැවැත්මට කළ යුතු යම අපි කරන්න ඕන නුවණින් දැකගෙන එහෙම නැතුව අරුන්ට පේන්න මුන්ට පේන්න එහෙමද? නෑ ඌට වැඩිය ලොකුවට යන්න ඒක ලස්සනයි ඊට වැඩිය මම ලස්සන කරනවා එහෙමද? එහෙම නෙවෙයි. නුවණින් දැකගෙන අපිට මේ ධර්ම මාර්ගයේ වෙනුවෙන් සුඛ විහරණය එත ඉහතාත්ම සුඛ විහරණය සලසා ගන්නටත් ඕනේද නැද්ද? රෝග පීඩාවලටපත් වෙලා දැඩිසේ මානසික අසහන වලට ආතති වලටපත් වුණොත් අපිට මේ ධර්ම මාර්ගයට බාධාවත්ද නැද්ද? බාධාවක්. ඒ නිසා වැරදි අවබෝධයක් අරගෙන අතුපතු ගන්න නැතුවත් ඉන්න හදන්න එපා නේද? එහෙම වෙනවා සමහර වෙලාවට. ඉතින් සමහරු හිතනවා දැන් අපි මේක දැනගත්තා අපි මොකුත් කරන්න ඕන නැහැ. ඉතින් එහෙම භික්ෂුන් වහන්සේ කෙනෙක් එමෙ හිටියොත් මොකද වෙන්නේ? කුටියේ. දානේ ටිකත් නැති වෙයි හාමුදුරුවන්ට ලෙඩක් කියලා මිනිස්සු යන්නේ ඇයිද නැද්ද? යන්න ලෙඩක් තමයි එහෙම වුණොත් නේද? ඉතින් ඒ නිසා අපි කරන්න ඕන අපි ඉන්න තැන හොඳට පවිත්‍ර කරගෙන එතනින් එහාට අපේ ජීවිතේ කටයුතු ටික සැලසුම් කරන්න ඕන ධර්ම අවබෝධයට. ඉතින් අපි කල්පනා කරන්න ඕන දැන් හිතමුකෝ දැන් අපිට එදිනදා අපේ රැකියාවත් එක්ක අපිට ලැබෙන ආදායමක් තියෙනවනේ ඒ ආදායමට අනුව අපි පුටු සැටියක් ගෙනල්ලා සාලේ තියලා ඇති. හැබැයි ඒ පුටු සැටි වාඩි වෙන්නත් පුළුවන් ප්‍රශ්නෙකුත් නෑ හොඳට තියෙනවා ඉතින්. හැබැයි අලුතින් වෙළඳපොළට පුටු සැටියක් හඳුන්වලා දීගේ ඒක අල්ලපු ගෙදරට ගෙනල්ලා. ඒක අල්ලපු ගෙදරට ගෙනල්ලා. දැන් ගිහිල්ලා නිතරම ඒක බල බල පුපුරන්න ඕනේද? අනේ මුංගේ ගෙදරට එකක් ගෙනල්ලා අපේ ගෙදර දැම් බාල වෙලා අල්ලපු ගෙදරට යන්නේ උන්ට හිතනවා අරුන්ගේ ගෙදරට වැඩිය මුන්ට සල්ලි තියෙනවා ආපිත් දෙක වෙන්න හොඳ නෑ මේක දමලා ගහලා අලුත් එකක් ගේන්න ඕනේ කියලා එහෙම ලෝකෙ පැත්තට යන්න ඕනේද? නෑ එහෙම නෙමෙයි. පුටුව ගෙනාවේ මොකටද? වාඩි වෙන්න සෝපාවක් ගෙනාවේ ටිකක් ප්‍රියමනාපිට තියෙන්න තමයි. ඉතින් වාඩි වෙන්නත් එක්කනේ. ඉතින් ඒක හරිය එතනින් එහාට ඒක පස්සේ දුවන්න ඕන. හැබැයි අපේ ජීවිතේ වැඩිපුරම අපි කරලා තියෙන මොකද්ද? ඒක පස්සේ දුවන. හැබැයි දැන් එතකොට අපි එහෙම දකින්නකොට දැනගන්න ඕන මොකද්ද? මේ විඥානේ මායාකාරය අපිට වැඩේ දෙන්න තමයි හදන්නේ බ්‍රේක් නැතුව මේ ලිස්සන්න හදන්නේ කියලා දෝෂේ දැකලා මොකද කරන්නේ බ්‍රේක් ටික හදා ගන්න ඕනනේ. ඉතින් බ්‍රේක් පෑගුවට වැඩක් තියනවද කට්ට ගෙවිලා නම්? නෑ ලිස්සලා යන. ඒ නිසා අපේ ජීවිතයේ තියෙන වරද අපි දකින්න ඕන. අපිට තමයි අපේ වරද පේන්නේ නේ. තම තමන්ටයි තම තමන්ගේ දෝෂේ හඳුනා ගන්න පුළුවන්. තම තමන් තමයි තම තමන්ගේ ජීවිත වාහනේ ජීවිතරිය පදවන්නේ ඒ පදවගෙන යනකොට ඒකේ බල්බ් ඉන්ඩිකේට් කරනවා නම් ඒකේ හීට් එක නගිනවා නම් Tamanට තමයි තේරෙන්නේ දෝෂේ. ඒ නගිනකොට ඒක පදනම් කරගෙන දෝෂේ තියෙන තැන හොයාගෙන දෝෂේ නිවැරදි කරගන්නට වෙනවා. මේකට අපිට තියෙන එකම පිළියම මොකද්ද? පංච උපාදානස්කන්ධයේ ඇත්ත ඇත්ත ඇති සැටියෙන් දැකීම පංච උපාදානස්කන්ධය ඇත්ත ඇති සැටියෙන් දැකීම එනම් පංච උපාදානස්කන්ධය ඇත්ත ඇති සැටියෙන්ම නුවණින් දැකගෙන දුක සමුදයත් නිරෝධයත් මාර්ගයත් කියන නුවණ පහල කරගෙන අපි හැමදෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන වහවහාම ප්‍රඥාස විවර කරගෙන උතුම් වූ නිවනෙන් සැනසීම පිණිසම මේ ධර්මකාරණා කීපේ උපයෝගී කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න හැම දිනාටම තෙරුවන් සරණයි යහපතක් වේවා සුඛී හෝතු අවිභාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාරෝග්‍ය සම්පatti ස්වග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු ලයි යප්තර